හොඳයි පින්වත්නි මේ පින්වතුන්ට තමන්ගේ භාවනාව හා සම්බන්ධයෙන් හෝ එහෙමත් නැත්නම් අද ඉදිරිපත් කරපු ධර්ම දේශනාව සම්බන්ධයෙන් හෝ යම්ස කෙනෙකුට ප්‍රශ්නයක් නගන්න තියෙනවා නම් ඒ සඳහා අවස්ථාව ගන්න කියලා ආරාධනා කරනවා. වාදුජීව මහතා ඔබගේ පැනේ ඉදිරිපත් කරන්න. අවසරයි ස්වාමීන් වහන්සේ පෙරවන් සරණයි. ඔව්. ස්වාමීන් වහන්සේ දැන් අද ධර්මදේශනාවේදී පැහැදිලි කරපු ආකාරයට දැන් තම මේ ප්‍රකාශ වුණා එතකොට මේ තෘෂ්ණාවයි අවිද්‍යාවයි දෙක එකම වගේ එකට යන වගේ ස්වභාවයක් උපවාසයෙන් කියනවා කියලා මට දැනුනේ නමුත් තෘෂ්ණාව කියන එක ස්වාමීන් වහන්සේ වෙනම ඒ කියන්නේ හිතේ තියෙන ස්වභාවයක් එතකොට ප්‍රඥාව ඒ දියුණුවත් එක්කනේ අවිද්‍යාව නැති වෙන්නේ. දැන් අපි බලුවත් එහෙම දැන් අපි අනිශ්චිතව සිත සිටියත් එතකොට ඒ කියන්නේ ප්‍රඥාවක් දියුණු වෙලා ඒ අනුසාරයෙන් අනිශ්චිත ස්වභාවයක් අත්දකලා කෙලස් නැතුව හිටියත් හිටපු ගමන් සිත අනලා මොකක් හරි අල්ලන්න හදනවා. එතකොට ඒක බොහෝ විට තෘෂ්ණාව තමයි ඒක ඇතුලේ. තියෙන්නේ කියන එක. ඔව් ඒක තමයි. තෘෂ්ණාව තමයි අපිට පේන්න තියෙන්නේ. නමුත් ඒ කියන්නේ තාම ප්‍රඥාව මදි කියන එක. මොකද ප්‍රඥාවෙන් ප්‍රඥාවෙන් තමයි තෘෂ්ණාවට එහෙම ක්‍රියාත්මක වෙන්න නොදී වළක්වගෙන ඉන්නේ. මොකද මේ ප්‍රඥාව තියෙනවා නම් එයා අල්ලන්නේ නැහැ. උපාදාන කරන්නේ නැහැ. නමුත් ප්‍රඥාව නැති වෙච්ච අවස්ථාවකදී උපාදානයක් නැවත සිද්ධ වෙන්න පුළුවන්. දැන් අපි පටිසමුපාදය විස්තර කරොත් අවිජ්ජා පත්‍යා සංඛාරා සංඛාර පත්‍යා විඥානං විඥාන පත්‍යා නාම රූපං ඔය විදිහට එන ගමනේ තණ්හාව තණ්හා උපාදාන උපාදාන භව ඔය විදිහට යන්නේ. ඒ අවිද්‍යාව තියෙන පසුබිමක තමයි සංස්කරණ සිද්ධ වෙන්නේ. සංස්කරණ සංස්කරණ කෙරුණොත් තමයි සංස්කාර කෙරුණොත් පහළුණොත් තමයි ඊට පස්සේ ඔන්න විඥාන නාම රූප හට අරගෙන ඒ ඉස්සරහට තල් වෙලා යන්නේ. සමුදයක් සිද්ධ වෙන්නේ. ඉතින් එතකොට යම් අවස්ථාවක අපේ හිතේ විද්‍යාව බලපවත්වනවා නම්, අවබෝධය බලපවත්වනවා නම්, විපස්සනා නුවණක් හොඳට ක්‍රියාත්මක වෙනවා නම්, ඒ කියන්නේ අවිද්‍යාව වෙනුවට දැන් විද්‍යාවයි ක්‍රියාත්මක වෙලා තියෙන්නේ. එහෙමනම් ගන්න සංස්කාර ගොඩනගින්න විදිහක් නැහැ. සංස්කාර ගොඩ නොගැනගෙන පරිසරයකදී අර කියපු තණ්හාවක් උපාදානයක් සිද්ධ වෙන්න විදිහක් නැහැ. ඉතින් එතකොට එකාතකින් කියන්න පුළුවන් නුවණ අපි ගාව මදි නිසා තමයි ආයෙත් ගිහිල්ලා තණ්හාවට අපි අහු වෙන්නේ. හැබැයි යම් වෙලාවක නුවණ හොඳට බලපවත්වනවා නම් තණ්හාවට යාගේ මේ ක්‍රියාව කරන්න විදිහක් නැහැ. මොකද නුවණ නුවණ විසින් හිත හොඳට අවබෝධයක පවත්වනවා උපාදාන කිරීම සඳහා තියෙන දේවල් වල තියෙන අනිත්‍යත්වය, නිස්සාරත්වය ශූන්‍යත්වය යාට හිතට පෙන්ලා දීලා තිනවා. හිත තුල කා වැදිලා තියෙන්නේ. ඉතින් එතකොට ඒ හිතට ඌමනාවක් නැහැ ගිහිල්ලා උපාදාන කරන්න. හැබැයි යම් වෙලාවක ඒ අවබෝධය දුර්වල වෙලා හිත ටිකක් මෝහයකට මුලාවකට මෝහණයකට ලක් වෙලා තිනවනම් අන්න තණ්හාවට යාට කැමැති විදිහට ඍසි විදිහට කටයුතු කරන්න යාට අවස්ථාව සැලසෙනවා. මම අදහස් කරේ සම්බන්ධව දැන් එච්චර ඒක උපාදාන වෙන මට්ටමට යන්නේ නැහැ. යන්නේ නැතුව නමුත් අර ආරම්භයේදීම කියන්නේ අනිශ්චිතව ඉන්න සිත එකපාරට මොකක් හරි එකක් කියන්නේ සිත භවයක් හදන්න යන්නේ කියන්නේ ඉන්න ස්වභාවයේ නැතුව වෙන ස්වභාවයකට පනින්න හදන්නේ එතකොට අවිද්‍යාවට වඩා තෘෂ්ණාව තවදුරටත් තියෙන නිසා නෑ දෙකම තියෙනවා. උතන නෑ එකක් විතරක් කියලා කියන්න බෑ. දෙකම අත්වල බැඳගෙන තමයි යන්නේ. තණ්හාවට ඉන්න විදිහක් නෑ විද්‍යාව තියෙනවනේ. ඔව්. එතකොට ස්වාමීන් වහන්සේ තව අත්දැකීමක් දැන් දේශනාවට අනුව හොඳයි එතකොට මේ සියලුම ඉන්ද්‍රියන් මනංගෙන් හිතන්නේ ප්‍රපංච හැදෙන්නවත් මොකුත් නැතුව අනිශ්චිත ස්වභාවය ඉන්නකොට මම ඊයේ ඒ කියන්නේ නෝනායි පුතායි එක්ක ගියා මහරගම පමුණුවට ගිහිල්ලා ඒගොල්ලෝ බඩු අරන් එනකම් මම වාහනේ හිටියා. ඔව්. පැයක් විතර වගේ ඉතින් ඒ කියන්නේ සිත මොකුත් කරන්නේ නැතුව එහෙ නිදහසේ ඉන්නවා. ඔව්. ඒ වගේම පාරේ යන්නේ ණය එක එක පුද්ගලයා බලෙන් සිත බලවන්න ගියත් ඒ කිසිවකින් නිමිති ගන්නෙ නැහැ. හරි. කොහේ ඉන්නේ එතකොට වාහනේ ගුවන් විදුලි යන්ත්‍රයක් දාලා තමයි තිබුණේ. නමුත් මට එකපාරට දැනුණා දැන් මම එහෙම හිටියත් ඒක යන ඒ සින්දු වල තාලෙට කකුල හෙලවනවා. <laughs> එතකොට නමුත් එතන මම උපාදානකුත් නැති බවත් මට තේරෙනවා. එතකොට ස්වාමීන් ඒක එතන කියන්නේ කෙලෙස් ස්වභාවයක් තියෙනවද නැත්නම් ඒක පුරුද්දක් නිසා එහෙම වෙන දෙයක්ද? එහෙම ඒක කොහොමද අපි විග්‍රහ කරගන්නේ? ඔව් මට නම් හිතෙනවා පොඩ්ඩක් කෙලස් වලට යම් පමණක ඉඩක් ලැබිලා තියෙනවා. එතනින් ආපු යම් බලපෑමක් වෙලා තියෙනවා. මොකද හිත අරක අභිනන්දනයක් වෙනවා ඉතින්. එන එන ගීතයට හිතේ අපි කියමු පූර්ණ වශයෙන් හිතුවිලි පහල කර කර ප්‍රපංච කර කර නොගියත් ඒකින් අර ගීතයෙන් එන ආස්වාදය ඒකෙන් එන ඒ සැප වේදනාව ටිකක් දුරට අපි අභිනන්දනයක් කරලා තිනවා. ඒක පොඩ්ඩක් අපිට ඒ තුලින් හිතේ සතුටක් ඇති වෙලා තියෙනවා. ඉතින් ඒක තමයි නිරූපණය වෙන්නේ අපි පොඩ්ඩක් ඒ අතහෙල්ලන එකකින් නැත්නම් අපි තුමු වචනයක් දෙකක් කියන එකකින් එහෙමත් නැත්නම් පොඩි තට්ටුවක් දාන එකකින් ඒ නිරූපණය වෙන්නේ අපි ඒක රස විඳින ආකාරය තමයි. ඉතින් අර ඉස්සර තමන් බැඳගෙන ඒක කියාගෙන ඒකම අහගෙන ඒ ගැන හිත හිතා කල්පනා කර කර යන මට්ටම නැහැ. නමුත් යම් පමණක සුළු වින්දනයක් තිබිලා තියෙනවා කියන්න පුළුවන්. නමුත් ඒක කොයි වෙලේ පටන් ගත්තද කියන එක නම් මම දන්නේ නැහැ. ඒක විකටම යනවා. එහෙම තිබුණා නමුත් අතර ඉතින් මම බැලුවා ඒක ඉතින් කිසි බාධාකුත් නැහැ ඔහේ තියෙනවා මම බැලුවා ඒක මෙහෙමත් කියන්න පුළුවන්. ඉතින් ඒ කියන්නේ දැන් අපිට හිතේ ප්‍රපංචයක් ගොඩනගා ගන්න නැතිව හිත වචනයක්වත් හිතන්නේ නැතිව අපිට පුළුවන් නම් ගීතයක් රස විඳින්න. ඒක ඒකින් ලොකු හානියක් වෙනවා කියලා නම් කියන්න අමාරුයි කියලා තමයි මටත් හිතෙන්නේ. දැන් අපිට දර්ශනයක් පේනවා. ඒ දර්ශනය ඊටාම ලස්සන දර්ශනයක් වෙන්න පුළුවන්. හැබැයි අපි ඒක ඔස්සේ ලෝභයක් පහළ කරගන්න යන්නේ නැතිව, උපාදාන කරන්න යන්නේ නැතුව, ප්‍රපංච කරන්න යන්නේ නැතුව, කල්පනා ඇති කරගන්න නැතුව අපි පවත්න්නේ පූර්ණ නිශ්ශබ්ද මනසක්. ඒ බඳු පූර්ණ නිශ්ශබ්ද මනසක් තබා ගනිමින් අපිට පුළුවන් නම් ඒ දර්ශනය දිහා බලන්න. ඉතින් එතනදී මට හිතෙනවා මේ ඒ දර්ශනයේ තියෙනවා නම් යම්කිසි සුන්දරත්වයක් ඒක අපිට දැනේවි. හැබැයි ඒක එක බැඳීමක් ඇති වෙලා නැහැ. ඒ වගේමයි මෙතනත් අපිට හිතමු මේ අහන ඇහෙන ගීතය ඊටාම ලස්සන ගීතයක්. ඉතින් හැබැයි අපේ හිත ඒක සිතුවිලි අවදි වෙලා ඒකත් එක්ක කල්පනා කර කර කතන්දරගත කතා එහෙම යාමක් නැහැ හිත නිශ්ශබ්දයි. හිත නිශ්ශබ්ද වෙලා තිබුණත් ගීතය ඇහෙනවා. ඉතින් ඔන්න ඔය වගේ තත්ත්වයකදී ඇති වෙන්න පුළුවන් මට නම් හිතනවා එතන දැන් එතන ගැටලුවක් ලොකුවට නැහැ කියලා. දැන් බුදුරජාන් වහන්සේ ගැන වුණත් කෙරෙන දේශනාවන් වලදී දේශනා වෙනවා දැන් බුදුරජාන් වහන්සේ දානේ වළඳනකොට උන්වහන්සේට ඒ දානයේ තියෙන රස වැටහෙනවා. රස පටිසං රස පටිසංවේදී චකෝ භගවා නෝච රස රාග පටිසංවේදී කියලා එහෙම විස්තර වෙනවා. දැන් මේ රස භාගතුන් වහන්සේට දැනෙනවා. හැබැයි මේ රස පිළිබඳව රස ගේදයක්, රස පිළිබඳ රස තණ්හාවක්, පිළිබඳ කෑදරකමක්, ආසාවක් එහෙම එකක් බුදු හිතේ නැහැ. හැබැයි රස දැනෙනවා. ඒ නිසා මෙතනින් අදහස් වෙන්නේ අපිට ගීතයක රසය භුක්ති විඳ ගන්න බැරි විදිහට අපේ හිත වියලි තත්වයකටපත් වෙනවා කියලා. ඒ වගේමයි ලස්සන දර්ශනයක ලස්සන දැක ගන්න බැරි විදිහට අපේ හිත වියලි තත්වයකටපත් වීමක් ගැන මෙතනින් අදහස් නැහැ. ඒ දේවල් රස විඳින්න පුළුවන්. නමුත් හිත බඳව ගන්න නැතිව, හිත තුළ චන්දරාගයක් ඇති කරගන්නේ නැතිව. ඒ රාග නිශ්චිත සතුටක් පහල කරගන්න නැතිව නිකන් හුදු සැහැල්ලු සතුටක් රාගයෙන් තොර සතුටක් නිරාමිස ප්‍රීතියක් කියලා තමයි ඉතින් එහෙමනම් කියන්න වෙන්නේ එහෙම දෙයක් ඉතින් පහල කරගන්න පුළුවන් කියලා තමයි ඉතින් හිතන්න වෙන්නේ. ඔව් ඒ වගේ තමයි සම්සාරනේ මොකද මේ සින්දුවේ වචන ඔස්සේවත් තාලය ඔස්සේවත් මේ කියන්නේ සිත බැඳිලා නැහැ. ඒ වගේ පේන දර්ශනක් ඔක්කොම ඔහෙ දින කිසිම දෙයක් උපාදාන වෙලා නැහැ. නමුත් කය තමයි අර වැඩේ කරේ. ඉතින් මම වැඩියක් වීමක් නෑ. එයා ඒ වැඩේ කරනවා. දැන් හරියට නිකන් අර ඇහැට වර්ණාලෝක පේනවා වගේම කනට ශබ්ද තියෙනවා වගේම කයත් ඒ වැඩේ කරනවා නමුත් සිත නිදහසේ තියෙනවා හිතියා හ්ම් ඔව් මම මැඩියක් උනේ නෑ නමුත් මම පස්සේ තමයි මේ අවධානය යොමු කරලා බැලුවේ මම අවධානය යොමු කරලා බැලුවේ එක එක දර්ශන දිහා බැලුවත් ඊවන් නිමිති නොගන්න ස්වභාවයක් තමයි තිබුණේ හ්ම් හ්ම් ඔව් ඊළඟට ස්වාමීන් වහන්සේ දැන් මේ මේ දේශනාවේ තියෙන ගැඹුර ගත්තයින් පස්සේ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන එක ඊටාම ගැඹුරු ස්වභාවයකින් එන එකක් නේ. නමුත් අපි බොහෝ දෙනෙකුන් අපි පොයන දවස්වලට සිල් අරගෙන ඒ කරන කටයුතු සියල්ලම ගත්තොත් එහෙම නමුත් බොහෝ දෙනෙක් හිතන් ඉන්නේ අපි මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට අනුගත වෙලා තමයි මේක කරන්නේ. නමුත් ඒක ස්වාමීන් වහන්සේ බොහෝම මේ ලෞකික මට්ටමක තියෙන ටිකක් නේ තියෙන්නේ නමුත් එතනදී ඒක සුජුවම මේකට අත්කලක් වෙනවද බොහෝ විට ඒ කරන දේවල් වලින් වෙන්නේ අපි දැන් අකුසල් යටපත් කරගන්න ආකාරයේ වැඩ තමයි කරන්නේ අපි ධර්ම දේශනාවක් ශ්‍රවණය කරනවා බුද්ධ වන්දනාවක් කරනවා පෙරහැරක් යනවා ඒ වගේ දේවල් ඒවා තුළින් උදනේ අකුසලයක් ඇති නොවන ආකාරයට යටපත් කර ගැනීමේ ක්‍රියාපටිපාටියක් කරනව ඇරෙන්න කුසලය දියුණුවන අපිට ඕන නම් කුසලය දියුණුවන ආකාරයට කරන්න පුළුවන් හැබැයි ඒකට මේ සම්පූර්ණ කාලය පුරාවටම නිවැරදි සතියක් පිටන්න එපා එතකොට සතිය කියන එක හඳුනා නොගන්න තාක්කල් අපිට කියන්න පුළුවන්ද මේ අපි මේ ආර්ය අෂ්ටාංග මාර්ගයට අනුගතව තමයි මේ කටයුතු කරන්නේ කියලා එහෙම හ්ම් කියන්නේ හ්ම් ඔය එහෙම ටිකක් ඉතින් ප්‍රශ්නයක් ඇති වෙනවා මොකද දැන් අපි මේ දේවල් කළා ඒකින් සතුටු වෙන්න හදනවා මේ කියන්නේ සාමිස සතුටක් වෙන්න පුළුවන් කියන්නේ දැන් අපි තුමු පෙරහැරක් ගිහිල්ලා දානයක් දීලා සාමිස ආමිසයෙන් ලැබපු ආමිෂ පූජාවක් නේ තරක් තියෙන ඉතින් එතනින් ලබන සතුට අපි හිතමු විපස්සනාවක් වඩලා ගන්න සතුටක් වගේ නෙමෙයි අරක අරකේ තියෙන ඉතින් අපි ඉඳුරන් පරිහරණය කිරීම හරහා එහාට මෙහාට යෑම් ඊම් කරලා වචන පාවිච්චි කරලා ඉඳුරන් පරිහරණය කිරීම හරහා උපය ගන්නා කුසලයක් කියන්න පුළුවන් ඉතින් ඒක ටිකක් ඉතින් රළුයි දැන් භාවනාවකයේදලා යෝගාවචරයේ වශයෙන් එයා ලබන අපිටම ප්‍රීතිය, සහනය, සැහැල්ලුව ඒක ඇවිල්ලා නිර්ආමිසයි කියන්න පුළුවන්. ඉඳුරන්ම අනුසාරයෙන් නෙමෙයි දැන් එයා ලබන්නේ. එයා ඉඳුරන් ටික පොඩ්ඩක් පැත්තකින් තියලා ප්‍රධාන ඉඳුරන් පංචේන්ද්‍රයන් පැත්තකින් තියලා එයා ඊට නිර්ආමිස පැත්තකින් ලබන ප්‍රීතියක් සතුටක් තමයි එතන තියෙන්නේ. ඒතකොට ඒ සතුට ඒ ප්‍රීතිය තමයි යාගේ කුසලයේ බවටපත් වෙන්නේ. ඒතකොට දැන් කුසලයක තියෙන එක ලක්ෂණයක් නෙවෙයි හිත සතුටු කරන ස්වභාවය. ඒ සතුට විවිධ විදිහට ලබන්න පුළුවන්. දැන් ආමිස පූජාවක් කළත් ඉතින් ඒ සතුට ලබන්න පුළුවන්. නිර්ආමිස පූජාවක් නැත්නම් ප්‍රතිපත්ති පූජාවක් කළත් ඉතින් ඒ සතුට ලබන්න පුළුවන්. ඉතින් එතකොට අර ප්‍රතිපත්ති පූජාවකට මුල් තැන දීපු ගතියක් තමයි සමතේක විපස්සනාවක ඉතින් පේන්න තියෙන්නේ. මේමයි ස්වාමීන් වහන්සේ පැහැදිලි. එතකොට ඒක අපි කියන්නේ මේ විදිහට කරන් ගියත් සතිය හඳුනා ගන්න තාක්කල් අනිත් පැත්තට යන්න බෑ නේද? හ්ම් ඇත්ත ඇත්ත අනිවාර්යයෙන්ම. එහෙම කියන්න පුළුවන්. මොකද අරක ඉතින් එක පැත්තකින් අපිට කියන්න පුළුවන් මේ තාම ඉන්නේ සම්මා දිට්ඨියේ ලෞකික පැත්තේ. එයා ලෝකෝත්තර පැත්තකට තාම ඇවිල්ලා නැහැ කියලා. මොකද දැන් ලෝකෝත්තර පැත්තකට එන්න නම් ප්‍රඥාව වඩන්න පටන් ගන්න ඕනේ. ප්‍රඥාව වඩන්න පටන් ගන්න විදිහක් නැහැ අපිට මූලික සුසුකම් ටික නැත්තම්. ඔය කියන ප්‍රඥාව නිකන් පොතක් පතක් බලලා උපදව ගන්න ප්‍රඥාවක් නෙමෙයි. එතකොට මේ කතා කරන්නේ අත්දැකීම මත පාදක වෙච්ච භවනාමය ප්‍රඥාවක් නම් අපේ බලාපොරොත්තු වෙන්නේ. ඒතර ඒක වඩා ගන්න සතිය සමාධිය කෙනෙක් අත්‍යවශ්‍ය වෙනවා. ඒතර සමාධියක් විතරක් තියලා හරියන්නේ නැත්නම් සතිය අවශ්‍ය වෙනවා. ඒතර සතියක් හදා මේ සමාධියක් හදා ගන්න සතියක් අවශ්‍ය වෙනවා. ඉතින් එතකොට මේ අංග කීපය අනිවාර්යෙන් එහෙනම් හිතක දියුණු කරන්න පටන් ගන්න ඕනේ. ඉතින් ඒකයි දැන් ඔය ඉන්ද්‍රිය ධර්ම මට්ටමකට ආවොත් විතරයි අපි කියන්නේ සාමාන්‍යයෙන් ඔය සද්ධානුසාරී ධම්මානුසාරී පැති වලට යා කිට්ටු කරනවා කියලා. එහෙම නැතුව මුල් මට්ටම් වලදී ඒ සද්ධානුසාරී ධම්මානුසාරී පැත්තක්වත් කියන්නේ නැහැ. ඉතින් ඒ කියන්නේ යම්ස කෙනෙක් නිවරදිව බැහැලා ප්‍රායෝගිකව තමා තමා වශයෙන් මේ බුදුහාඳුර කියපු නිසා නෙමෙයි තමා වශයෙන් දේවල් අවබෝධ කරගන්න, තේරුම් ගන්න, ප්‍රතිපදාවක් වඩන්න ගත්ත මට්ටම තමයි ඉතින් අපි කියමු ප්‍රතිපත්ති ශාසනයකට බැහැගත් අවස්ථාව කියලා පටන් ගත්ත අවස්ථාව කියලා කියන්න වෙන්නේ. ඒ වගේම සවුනාන දැන් අපි බැලුවොත් එහෙම කවුරු හරි මේ වගේ අයත් එක්ක අපි කතා බහ කරලා නමුත් මේ කටයුතු සියල්ල කරනකොට මොකද ඒගොල්ලන් ඒ සියල්ල දන්නවනේ. ඔව්. එතකොට ඒක නිසා ඒගොල්ලෝ සතියෙන් තමයි හිතියේ කියන එකත් කියනවා. ඔව්. එතකොට ඒ කියන්නේ සතියෙන් හිතියට ඒක සතියට වඩා සිත තුළින් මතු කරන ඒක සමාධි ස්වરૂපයක් කියලා කියන්න පුළුවන්. මොකද ඒ ටික එතකොට ඒක අල්ලගෙන අකුසල් ඇති නොවන ආකාරයට හිතිය වෙනවා. එතකොට ඒකම සතිය හඳුනා ගැනීමක් එතන ඒක වෙන්නේ නැහැ නේ මටත් හිතන්නේ ඔව් නෑ එතන සතියකට වඩා හිතන්න දැන් පිරහැරක් සංවිධානය කරද්දි කොයිතරම්නම් ඉතින් කාර්ය බහුල වෙලා කලබල වෙලා දුවල පැනලා එහෙම කටයුතු කරද්දී يعني සිහියෙන් කරන්න බැරි නෑ ඔය දේ. නමුත් ඉතින් හුඟක් දෙනෙක් එහෙම සිහියෙන් කරන ගතියක් පේන්න නෑ. ඉතින් ඒගොල්ලෝ ඒ දැන් අපිට ඕන වැඩක් කරන්න පුළුවන් සිහිය නැතුවත්. ඒත් සිහිය නැතුව කරද්දිත් ඉතින් කටයුත්ත නම් කෙරෙනවා හැබැයි සිහිය නැහැ ඉතින්. මේ ලෝකෙ නෙමෙයි ඉතින් අර එක එක දේවල් සංවිධානය කර කර කල්පනා කර කර අපි තුමු දුරකතන ඇමතුම් දෙදී ඉතින් ওই විදිහට කොහොම කොහම හරි සංවිධානය කිරීමක් වෙනවා. හැබැයි ඉතින් එතන අර සිහිය පාවිච්චි කරලා සිහියෙන් කරන ගතියක් අඩියක් පස්සට අරගෙන වැඩේ කරන්න දීලා වැඩේ වෙන්න දීලා ඒ විදිහට හොඳට අවබෝධයෙන් කරන ගතියක් එතන නැහැ. දැන් අපි සිහියෙන් කරද්දී අසිහියෙන් කරද්දී තියෙන වෙනස තමයි තේරුම් ගන්න තියෙන්නේ. එයාට අපිට පෙරහැරක් කරන්න ඉතින් සීයනුත් බැරි නෑ ඉතින්. හැබැයි ඉතින් එහෙම කරන්න තියෙකයි වෙලා තියෙන්නේ. හොඳයි. ආන්සරට දෙලුවන් සරණයි. රුවන් බබා. හොඳයි. හොඳයි. දෙලුවන් සරණයි. හොඳයි. බුද්ධ රණවීර මහත්මිය ඉදිරිපත් කරන ප්‍රශ්නය. ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේ. ඔව්. ස්වාමීන් වහන්සේ ඒ මේ මේ ඔය ලොකු ස්වාමීන් වහන්සේගේ අර චක්ක සූත්‍රය කියලා එකකුත් මම ඇහුවා ළඟදී. චක්ක නෙමෙයි චචක්ක. චචක්ක වේද? ඔව් ඔව්. <laughs> අර අවිද්‍යාවයි සංඛාවයි ගැන එතන එතනක් කියනවානේ ස්වාමීන් වහන්සේ. අහහ. මේ මේ දැන් අවිද්‍යාව කියන්නේ එතකොට ස්වාමීන් වහන්සේ මේ ඒ කියන්නේ මට තියෙන ගැටලුව ස්වාමීන් වහන්සේ දැන් මම පුංචි කාලේ නිකන් ඇබ්සන්ට් මයින්ඩඩ් ළමයෙක්. එතකොට දැනුත් <laughs> පොඩ්ඩයි <laughs> මම තමයි අර ඉඳලා හිතලා එන ඒවා දැනෙන එක තමයි තියෙන්නේ ස්වාමීන් වහන්සේ. එතකොට අනිත් හැම වෙලාවකම අවිද්‍යාවක්ද තියෙන්නේ ස්වාමීන් වහන්සේ නැත්තම් ඒක දැනෙන දැන් මොකක් හරි දැනෙන මොහොතේ අනිත් හැම වෙලාවකම ක්‍රියාත්මක වෙන්නේ අවිද්‍යාවක්ද ස්වාමීන් වහන්සේ. නෑ එහෙම මම මෙහෙම කියතයි දැන් හිතන්න දැන් විද්‍යාව පාදක වෙලා විපස්සනා නුවණක් පාදක වෙලා ඊට හිත නිදහසක් ලැබුවා නම් ඒ ලැබපු නිදහස අර ප්‍රඥාවේ බලපැවැත්වීම තියෙන තාක් රැඳී සිටිනවා කියලා කියන්න පුළුවන්. දැන් හිතන්න අපි බෝලයක් උඩට විසිකලා. ඉතින් ඒ විසිකරන්න අපි යම් ශක්තියක් පාවිච්චි කරනවානේ. ඒ ශක්තියේ පමණට ඒ බෝලේ උඩ යනවා. බෝලේ උඩ ගිහිල්ලා ඉතින් හැබැයි ඉතින් එයා අර තාමත් මේ පොළවේ තියෙන ගුරුත්වාකර්ෂණය නිසා යා නැවතත් ඉතින් පොළවට ඇදිලා එනවා. හැබැයි කොපමණ කාලයක් පොළව උඩින් අහසේ ඒක රැඳී තිබුණාද කියන කාරණය තීරණය වෙන්නේ අපි යොදපු ශක්තිය නිසා. ඒ වගේ අපේ හිතත් අපි යම් අවස්ථාවකදී විපස්සනා නෝනක් හරහා ඒ උපාදාන වලින් නිදහස් වීමක් වුණා නම් කතරම් කාලයක් උපාදාන වලින් නිදහස තිබියේද කතරම් කාලයක් නිදහසක් එයා භුක්ති විඳීද කියන කාරණාව ඒ අපිට පහළ වෙච්ච නුවණේ පමණට තමයි තීරණය වෙන්නේ. ඉතින් එතකොට එතකොට ඒකට මොහොතකට ඇතැම් වෙලාවට ඉතින් මුල් අවස්ථාවේදී මොහොතකට විතරයි යා නිදහස් වෙන්නේ. තව කාලයක් යනකොට යාට ඔන්න පුළුවන් ටික වෙලාවක් නිදහස භුක්ති විඳින්න. අන්න ඒ වගේ ඒ කියන්නේ අර ප්‍රඥාව දැන් ටිකක් අල්ල හිටින ගතියක්, හිතේ බලපවත්වන ගතියක් එන්න ගත්තාම දැන් ඊළඟට ඉතින් හිත ටික ටික ඒ මුලාව අඩු වෙලා, අවිද්‍යාව අඩු වෙලා ඒ නුවණ පාදක කරගෙන ඉන්න පටන් ගන්නවා. ඉතින් ඒක තමයි ඇත්තටම දැන් ඔය රහතන් වහන්සේට තමයි ඕක විශේෂයෙන් පෙන්වන්නේ. රහතන් වහන්සේට ඒ ඥානයත් විමුක්තියත් කියලා අංග දෙකක් එකතු කළාම තියෙනවා. මම චුට්ටක් පෙන්වන්නම් මේ මේ මහා චත්තාරේසක සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරන ආකාරය. ඒකෙදී මේ අපි මේක ඇත්තටම සාකච්ඡා කරා ඒ බ්‍රාහ්මණ සූත්‍රයේදී මීට කලින් අපි ඉදිරිපත් කළා තියෙනවා. මේ මහා චත්තාරේසක සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ කියනවා මේ ආරෂ්ඨාංග මාර්ගයට අව දෙකක් එකතු වෙනවා කියලා රහතන් වහන්සේගෙදී. රහත් මට්ටමේදී. එතකොට එයාට කෙලින්ම සම්මා ඥාන සම්මා විමුක්ති කියලා දෙකක් තියෙනවා. ඒ රහතන් වහන්සේට එතකොට ආයේ මුලාවක් වෙන්නෙම නැහැ. දැන් අනිකුත් ඊට මෙහා සලකන්න වෙන්නේ මේ දෙක නිකන් දුර්වලයි. මේ දෙකේ පරිපූර්ණත්වයකටපත් වෙලා නැහැ. ඒක තියෙන වෙලාවෙදී ඒක නිදහස්, නැති වෙලාවෙදී ආයෙත් අහුවෙලා. තියෙන වෙලාවේදී නිදහස් සිතක් විමුක්ත සිතක් භුක්ති විඳ ගන්නවා. හැබැයි ඒක දුර්වල වෙච්ච වෙලාවට ආයෙත් ගිහලා උපාදාන කරනවා ආයෙත් පැටලෙනවා. එතකොට ස්වාමීන් වහන්සේ අර සතියක් වැඩිපු නැති absent minded කෙනෙකු ඔව් එයාගේ තියෙන වෙනස මොකද්ද ස්වාමීන් වහන්සේ? එයා ඉතින් තනිකර මුලාවක ඉන්නේ. එතන absent minded කියන්නේ සම්පූර්ණයෙන්ම ඉතින් එයා යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ තත්ත්වයන් එතන තියෙන්නේ. එයාට මේ සාමාන්‍ය common sense ඇත්තෙත් නැහැ. එයා ඒතකොට සම්පූර්ණ විකෘති මනසක්. සම්පූර්ණයෙන්ම ඒ කියන්නේ සාමාන්‍ය දේවත් ඒ විදිහට සම්මුතියවත් සම්මුතිය වශයෙන් හඳුනා ගන්න බැරි පැටලෙවිච්ච තත්ත්වයක් එතන තියෙන්නේ. හිතන්න දැන් එයාට උතුරයි දකුණයි මාරු වෙලා තියෙන්නේ. සාමාන්‍ය ලෝකයා උතුර කියන එකට නෙමෙයි දැන් එයා උතුර කියන්නේ. අන්නේ තරමට එයාගේ සංඥාවල විකෘතියක් ඇති වෙලා තියෙනවා. හරි සමහරවිට ඒකනේ දැන් මේ මගේ දුවත් එහෙම හරිම ඇබ්සන්ට් මයින්ඩඩ් වෙලාවකට. හැබැයි යා ඉස්කෝලේ ගියාම යා කියනවා යාට මුළු වෙලාවම මේ ටීචර් කියන එක හොඳට අහගෙන ඉන්න පුළුවන්ලු. ගෙදර ආවම එයාට එයා හොඳටම එයාට මොකක්වත් සතියක් නැහැ. හැබැයි යා ගෙදර වැඩ කරන ඒවල මට පේන්නේ හරිම ඇබ්සන්ට් මා. ඒ කියන්නේ මගේම ආයෙත් රීබර්ත් කොයිසොයිසන්ස්. ඒ කියන්නේ යාට හරියට අමතක වෙනවා දේවල්. මම ඒකයි ඒක ඇහුවේ හැබැයි මේ මොකද මගහැරලා ආවේ කියලා තමයි මගේ අදහස. ඒ කියන්නේ ඔය අඩු වැඩි වීම සිද්ධ වෙනවා අපිට perfect සම්පූර්ණ ਸਰව සම්පූර්ණ සිහියක් එක දිගට පවතින්නේ නැහැ ඉතින්. එක දිගට පවතින අඛණ්ඩ මතක ශක්තියක් තියෙන්නේ නැහැ ඉතින්. දවසේ යම් යම් වෙලාවන් වලදී ඔය උස් පහත් වීම සිද්ධ වෙනවා. ඒ වුණාට ඉතින් අර කාලයක් යනකොට يعني දැන් ඔය විපස්සනාවකදීත් ඕක එක්තරා අන්දමක හැලහැප්පීම් වලට භාජනය වෙනවා. ඒ කියන්නේ දැන් හිත විපස්සනාවක් එහෙම හරහා යනකොට එයා දේවල් අතහරින්න පටන් ගත්තාම ඕන දේත් අතහරිනවා එපා දේත් අතහරිනවා මුල් කාලෙදී. ඊපස්සේ මේ දෙකේ බැලන්ස් එකක් එන්න ඉතින් කාලයක් යනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. එතකොට ස්වාමීන් වහන්සේ වහන්සේ කිව්වර මේ දුක කියන එක හාත්පස දැනගන්න කියලා එහෙම කිව්වේ ස්වාමීන් වහන්සේ. ඔව් ඔව්. ඒක පොඩ්ඩක් විස්තර කරන්න පුළුවන් ස්වාමීන් වහන්සේ. අනිත් එක අවිද්‍යාව කියන එක තව පොඩ්ඩක් විස්තර කරන්න පුළුවන් ස්වාමීන් වහන්සේ. ඔව්. දැන් දුක දුක ඇත්තටම පංච උපාදානස්කන්ධයක් වශයෙන් තමයි පෙන්වන්නේ. ඒක ටිකක් එහෙනම් අපි තේරුම් ගන්න වෙනවා මුලින්ම સિદ્ધාන්තයක් වශයෙන්. මොකද්ද මේ රූප කියලා කියන්නේ? වේදනා කියන්නේ මොනවද? සංඥා කියන්නේ මොනවද? සංස්කාර කියන්නේ මොනවද? විඥාන කියන්නේ මොනවද? කියලා સિદ્ધාන්තයක් වශයෙන් මුලින් අවබෝධ කරගන්න වෙනවා. එතකොට රූප උපාදානස්කන්ධය ගත්තොත් ඒකේ අපි දෙමුන් සතර මහා ධාතු කියලා ඉතින් අපි අහලා තියෙනවා. සතර මහා ධාතු නම් හඳුන ගන්න ඒ ඒවට අදාළ ආවෙනික ලක්ෂණ තියෙනවා කියලා ඔන්න අහලා තියෙනවා. එතකොට මෙන්න මේ බඳුන් දැනුමක් સિદ્ધාන්තමය වශයෙන් තියරිටිකල් දැනුමක් ඒතර යාට මුලදී අවශ්‍ය වෙනවා. ඒක එක පැත්තක්. ඊට පස්සේ ඒක එයා ප්‍රත්‍යක්ෂ කරගන්න ප්‍රායෝගිකව දැනගන්න ඊළඟට උත්සාහත් වේතු. දැන් ඒක දැනීමේ තව පැත්තක්. ප්‍රායෝගික දැනීමක්. ඒතර මුලින් තිබුණේ සුතමේ ඥානයක්. ඒක තව චුට්ටක් ඕනනම් එහාට ගෙනහිල්ලා චින්තාමේ ඥානයක්. ඊට පස්සේ හැබැයි දැන් අවශ්‍යයි ප්‍රායෝගික ඥානයක්. කොහොමද මේ කය තුලින් හිත තුලින් මේ රූප උපාදානස්කන්ධය අවබෝධ කරගන්නේ? ඒතර එතනත් තියෙන ඊළඟ ප්‍රත්‍යක්ෂ ඥානයක්. ඒතර ඔයගේ කියන්නේ ඥානයේ පැති ඔව් ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ දැන් අපේ හිත අනිශ්චිතව තියෙන හිතට එන අනිත් හැම එකක්ම වේදනාවක් විදියට තමයි යන්නේ නේද ස්වාමීන් රූපයක් දැක්කත් සංස්කාරයක් ඇති වුණත් එහෙමද ස්වාමීන් වහන්සේ එහෙමයි නේද ස්වාමීන් මං කියාගෙන ගියේ දැන් මේ දුක්ඛ සත්‍ය සම්බන්ධයෙන් මම නිකන් පොඩි විස්තරයක් කරගෙන ගියේ එතකොට මේ පංච උපාදානස්කන්ධයන් ගැන මුලින්ම ඒ સિદ્ધාන්තමය නුවණක් ඇති කරගෙන තමයි එයා ඒක ඍජු අත්දැකීමක් වශයෙන් අවබෝධ කරගන්න යන්නේ. එතකොට එතන තමයි අපිට කියන්න වෙන්නේ අන්න පරිඤ්ඤයයන් හාත්පස අවබෝධයක්. මුලදී සිද්ධාන්තමය අවබෝධයක් ඊළඟට පොඩ්ඩක් කල්පනා කරලා චින්තාමය අවබෝධයක් ඊට පස්සේ ආ ඍජු අත්දැකීමක් වශයෙන් ප්‍රත්‍යක්ෂ අවබෝධයක්. මේ කොටස් කීපෙම අවශ්‍යයි මේ මෙයක් කියන අවබෝධයට. එතකොට විඥානය කියන එක විඥාන ස්කන්ධය කියන එක කියන එක අපිට ඒක කොහොමද ස්වාමීන් වහන්සේ තේරුම් ගන්නේ? මේක තමයි දැන් අපිට රූප පෙනෙද්දී එන චක්කු විඥාන, සද්ද ඇහෙද්දී සෝත විඥාන, ගඳ සුවඳ දැනෙද්දී ගහන විඥාන. ඒ වගේ අර ඒ දැන් ඇහෙන් රූපයක් බලනකොට ඍජුවම මෙතන දැන් මෙතන මම ඉන්නවා, එතන එය තියෙනවා. නැත්නම් එතන යම් වස්තුවක් තියෙනවා. කියලා මේ දෙකට වෙන් කළා දෙකට බෙදලා පෙන්නන ඒ ඒ දැනීමම තමයි චක්කු විඥානය කියලා කියන්නේ. අපි අපිට අපිට පේන්නේ මේ විදිහට තමයි. වෙන් වෙන් වශයෙන් ඒ ඒ වස්තුන් වශයෙන් තමයි අපිට පේන්නේ. ඔය දෙකට බෙදා වෙන්වී වෙන් කරලා පෙන්වීමම චක්කු විඥානය. ඒ දෙකට බෙදා වෙන්වී පෙන්වීම සෝත විඥානය. ඒ විඥානයේ ඒක කෘත්‍යයක් තමයි බෙදලා බෙදලා පෙන්වීම. මිශ්‍ර වෙලා වගේ කියපුවාම එතන විඥානය නෑ අනිත් ඇස්. එතන එතන එතන එතන ඒ සාමාන්‍ය විඥානය ටිකක් දුර්වල වෙච්ච තත්වයක්. ඒ කියන්නේ සකස් කළ විඥානය යම් පමණකට දුර්වල වෙච්ච තත්වයක් තමයි කියන්න තියෙන්නේ. ඒ එතනත් විඥානයක් තියෙනවා. තාම තාම තියෙනවා. ඔව් තාම ඉතින් සම්පූර්ණයෙන් අපපතිත්‍ිත වෙලා නැහැ. නොපිහිටි තත්වයකටපත් වෙලා නැහැ. තාමත් යාට යමක් පේනවා, දැනෙනවා. ඒකත් නැති වෙලා යනවාද ස්වාමීනි? ඒක තමයි. දැන් ඊට පස්සේ හිතන්න හිත ඒක එතනින් හිත නිදහස් වෙලා පෙනුනාට ඒවත් එක්ක බැඳෙන්නේ නැතුව කතා කරන්නේ නැතුව ඉන්නවා නම් ඉතින් ඒ කියන්නේ ඔය මට්ටමේදී ඉතින් ලොකුවට විඥානයක් බැහැගෙන තියෙනයි කියන්න බෑ. දැන් උතර විඥානය ගැන කතා කරද්දී කතා විශේෂයෙන් මතක් කරන්නේ ඒ රූපයක් ඇසුරු කරගෙන රූපේ බැහැගෙන රූපය අරමුණු කරගෙන රූපය මත පිහිටාගෙන ඒ මත වර්ධනය වෙන தත්ත්වය තමයි විඥානයේ ඒ බරපතල විදිහට පිහිටි தත්ත්වය. බුද්ධින් විරෝල්හින් ආපජ්ජති ඔය විදිහට විස්තර කරනවා. ඒ කියන්නේ මේ රූපයක් හා සම්බන්ධයෙන් කියනවා නම් එතෙන්ද විස්තර කරනවා මේ නිකම්ම නිකං රූපේ පෙනීමම නෙමෙයි කතා කරන්නේ. වචන කීපයක් එනවා. උදාහරණයක් වශයෙන් කියනවා නම් බුදුරජාණන් වහන්සේ කියනවා රූප උපයං වා භික්ඛවේ විඥානං තිත්තමානං තිත්තේ රූපාරම්මණං රූපපතිත්තං නන්දුපසේචනං බුද්ධින් විරෝල්හින් වේපුල්ලං ආපජ්ජය. ඒ වගේ වචන කීපයකින් විස්තර කරනවා. ඒ කියන්නේ අපි තුමු විඥානයේ රූපයක් අසුරු කරන වෙලාවකට ඒ විඥානයේ එතන රූපය තුල පිහිටා ගන්නවා. ඒ රූපය අරමුණු කරනවා. ඊළඟට ඒ තුලින් එයා සතුටක් උපදව ගන්නවා. සතුටක් භුක්ති විඳිනවා. ඊළඟට විඥානය එතන වැඩෙනවා. වර්ධනය වෙනවා විපුලත්වයකටපත් වෙනවා ඉතින් ඒ කියන්නේ දැන් එයා නිකන් අර එතන ගෙදරක් හදාගත්තා වගේ දැන් මේ රූපය අසුරු කරන විඥාණය තමයි නිකේත සාරී කියලා හැම වචනයකට පාවිච්චි කරනවා දැන් ගයක් අසුරු කරන විඥානයක් එයාට දැන් නිකන් ගයක් ඉදි කරලා දුන්නා රූපය මුල් කරගත්ත ගෙයක් ඉදි කරලා තියෙනවා. දැන් මේ ගේ ඇතුලේ තමයි දැන් එයා ජීවත් වෙන්නේ. ඒ වගේ තත්ත්වයක්. දැන් ඒතර අර සාමාන්‍යයෙන් දිත්තේ දිට්ට මත්තන් කියද්දි එහෙම ගෙවල් තැනීමක් නැහැ. නිකං පෙනීම් මාත්‍රයක් විතරයි විඥානය එක්තන ගිහිල්ලා බැහැගෙන läගගෙන පිහිටාගෙන ගෙවල් හදාගෙන ඉන්න තත්යක් නැහැ. එතකොට ස්වාමීන් වහන්සේ හිතට එන හිතිවිලි දැන් සමහරක් වෙලාවට හිත අපාදාන කරන්නේ නැතුව තියනවා කියලා දැනෙනවා. හැබැයි ඇතුලෙන් එක එක එක එක ඒවා හිත හිත යනවා කියලා එහෙමත් දැනෙනවා. හරියට මේ හිත හිත යනවා. හිත හිත යනවා. හැබැයි ඒ හිතන එකකවත් එල්බ ගත්තේ නැත්නම් එච්චරයි තියෙන්නේ. ඔව් ස්වාමීන් වහන්සේ. එහෙම යන්නේ හැබැයි වැඩ කරනවා. ඔව්. වෙන්න පුළුවන්. ඒක දෙකක් වැඩ කරනවා. ලාවට ලාවට සිතුවිලි එන්න පුළුවන්. නමුත් ඒ සිතුවිලි අර සංසුන්ව තියෙන හිත කලඹන තරම් තත්යකට නැත්තම් ඉතින් ලොකු ගැටලුවක් නැහැ. හැබැයි ඉතින් ඒවත් ඒවත් අනිශ්චිත හිතම දසාවේ නෑ ඒක තමයි. එහෙම කියන්න බෑ. ඒක තමයි අනිශ්චිත භවයේ එක එක මට්ටම් හඳුනා ගන්න පුළුවන්. මුලින්ම යෝගාචරයක අත්දකින අනිශ්චිත බව ඒ තරම්ම පිරිසුදු අනිශ්චිත බවක් කියන්න බෑ. යම් පමණකට එයාගේ හිත නිකන් අර අරමුණු වලින් ඈත් වෙලා තියෙන හැබැයි තාම අරමුණ ළඟ ළඟ තියෙනවා. කාලයක් යන්න යන්න තමයි ඊට පස්සේ ඒවා ඈතට ඈතට ගිහිල්ලා සෑහෙන පිරිසුදු හිතක් අර කිව්වා වගේ සිතුවිල්ලකින්වත් පැත්තක ඉඳන් නිකන් තට්ටු කරන්නේ නැති හිතක්. හිතුවිලිත් සෑහෙන ඈතට ගිය හිතක්. සෑහෙන පිරිසුදු බවට පත්වෙච්ච හිතක්. මගේ ඒ කියන්නේ අර පිරිසුදු භාවයේ එක එක මට්ටම් අපි කතා කරන්නේ. පූර්ණ සම්පූර්ණ පාරිශුද්ධත්වයක් එකපාරට ඉතින් ලැබෙන එකක් නෑ. අනේ එහෙමයි ස්වාමීන් වහන්සේ පිංසික් දෙනා ස්වාමීන් වහන්සේ පෙරවන් සරණයි. හොඳයි හොඳයි. ඊළඟ දහම් ගැටලුව හයන්තිට ඉදිරිපත් කරන්න පුළුවන්. පෙරවන් සරණයි ස්වාමීන් වහන්සේ. ඔව්. කමඨාන් සුද්ධ ගැනීම සම්බන්ධව කතා කළේ. ඔව්. සක්මන් භාවනා කරගෙන යනකොට සනස අර يعني අර ඇඟ ඇවිදිනවා හිත ඇතුලේ මේ يعني අර ස්පර්ශ කියන ඒවා කියන අර බොඳ වෙලා නේවනේ ඒවට ඒ කියන්නේ ඒක තියෙනවා කියලා දැනන ඒක විස්තර කරන්න යන්නේ මේ ගොඩක් වෙලාවට සිතුවිලි මේ බොඳ ඉස්සරහට ගොඩ බොඳ වෙවි යන සිතුවිලි ගොඩක් තියෙනවා. කියන්නේ සිතුවිලි තියෙන්නේ ඒක බොඳ වෙවි යනවා දැන් මොකක් හරි කතාන්දරයක් වගේ හදන්න ගියන වාක්‍ය දෙක තුනකින් වගේ එක බොඳ වෙනවා. ඒක දිහා බැලෙනවා. ඊට පස්සේ අ කියන්නේ ඇවිදින එකත් අර දැන් අර වෙනවා පිටින් බලලා ඇවිදිනාක නිසා ඒක ගැනවත් මේ කියන්නේ කාය ඇවිදින එක ගැනවත් කියන්න වචනින් කියන්න මෙයා වෙන්නේ නැහැ. හරි. ඒක තමයි සක්මන් භාවනාව තියෙන්නේ. පරයන්කෙත් ඉඳගත්තාම අර ඒ කියන්නේ ඉඳගත් ගාම මොකුත් නැහැ. ඉතින් ඉඳගෙන ඉන්නා. ඒක අර ඉඳගෙන ඉන්න කියන එකක් මට තේරෙන්නේ අර අර මතකේ තියෙනවා ඉඳගත්ත කියන අර මේක. ඔව්. එහෙම නැත්තම් වෙලා බලුවට මට ඒ කියන්නේ මොකුත් ඒ කියන්නේ ඒක හිතන්නේ නැහැ. ගොඩක් වෙලාට සක්මන් භාවනාවේ පරයන්කේ අර අර බොඳ වෙන අරමුණු තමයි බලන්නේ. අරමුණු බොඳ වෙනවා එහෙම නැත්නම් යනවා. දැන් මේ එදිනෙදා ජීවිතේ දැන් තුනම ඔක්කොම එකට ගත්තාම දැන් ඉස්සර මට තේරුණා ඒ අරමුණු නැති වුණාම ඒක පැහැදිලිව මට පේනවා. අරමුණු නැති වුණ අවස්ථාවේ තිබුණා මේ කියන්නේ අරමුණු නැතුව තිබුණා. දැන් සිතුවිලි බොඳ වෙන එක පේනවා. දැන් මේ සීමා දෙකම නැති වෙලා. හ්ම් මට පේන්නේ ඒ කියන්නේ මට කිසි ඒක ගැන මේකක් නැහැ. ඒ කියන්නේ අරමුණු ආවද තිබ්බද නැද්ද කියන අවස්ථාවලදී ස්වභාවය එකක් වගේ දැනෙන්නේ. හරි හරි. දැන් ඒ කියන්නේ දෙක දෙකක් විදිහට රේඛාවක් ගහලා වෙන් කරගන්න බෑ. දැන් නිකන් හිත හිත නිකන් හාත්පස පැතිරිලා වගේ තියෙනවා අවධානය. එක තැනකට එක තැනකට යමු වෙලා නැහැ. මේ අර දැන් මෙහෙම ගත්තත් දැන් මම මෙතන කිව්වොත් අර ඒක අර පැතුරුනේ ගතිය තියෙනවා එහෙම බෑෂ් කරලා බලද්දී අර කියන්නේ සීමාව නැහැ. දැන් හිතේ ඇතුලේ තිබුණනේ අරමුණ ඉස්සෙල්ලා එනකොට අර ඉස්සරම තිබුණ අරමුණ නැතුව ඉන්න කැමැත්තක් තියෙන එකක් තියෙනවානේ. එතකොට ඊට පස්සේ තිබුණ එකක් බොඳ වුණා. අරමුණ නැතුව තියෙන කැමැත්තකුත් නැහැ. අර කතාව ඇතුලේ කතාව ආයේ අඩු වෙලා වචන අර සුරුල මොනවා වගේ සත්‍ය වගේ ලාවට ඇහෙන සත්‍යයේ මේ කතාව එකක් තමයි යන්නේ. හරි. දැන් අරමුණු තියෙනකොට මට තේරුණේ අරමුණු නැති වෙනකොට ගොඩක් තරට සාමාන්‍ය සහනයක් දැනෙන එකක් තිබුණා. ඒ කියන්නේ අරමු ඒ වගේ ගතියක් තිබුණ එක දැන් මට අපසරට පය දවස් දෙකකට තුනකට දෙකකට විතර කලින් මට තේරුණා ඒක දැන් මට නැහැ. ඒ ඒ අරමුණු ආවත් එකයි නාත් කියන්නේ තිබ්බත් එකයි වගේ කියන්නේ මට පැහැදිලිව කියන්න මම මෙච්චර කාලයක් අරමුණු නැතුව හිටියා අරමුණු මේ කය දෙකම එකතු වුණා. හ්ම් දැන් හිතේ හිතේ දැන් හිත දිහා සාමාන්‍යයෙන් හිතන්න වාඩි වෙලා බැලුවාම හිතර හිතර කෙලවරක් නැතුව අරමුණු එනවද අරමුණු උපාදාන වෙනවද නැත්නම් හිත සැහැල්ලුවෙන්ම තියනවද මුකුත් උපාදාන නොකර? අර කියන්නේ අර බොඳ වෙනේව පේනවා ඒවත් එයා ඒක බලන්න එකත් ඒ කියන්නේ ඒක දැන් තිබුණත් ඒ සාම තියෙන තත්ත්වේ ඒව නැතුව තියෙන තත්ත්වේ දෙකම එකක් වෙලා තියෙනවා වෙන්න පුළුවන් කමක් නැහැ දැන් ඒ කියන්නේ දැන් ඕක තව තව ඉතින් එහාට යාවි දැන් අර ඒ කියන්නේ පිරිසුදු බව තමයි ඉතින් වැඩෙන්න තියෙන්නේ දැන් අපේ චිත්ත පාරිශුද්ධියක් නේ බුදුහාඳුර පෙන්වන්නේ ඒ කායන ආම්බික්කමේ මංගෝ සත්තාලං විසුද්ධිය. එතකොට මේ සතිපට්ඨානයක් වැඩිම හරහා හිතේ පිරිසුදු බවක් තමයි එන්න එන්න වැඩි වෙන්නේ. ඒකේ එක එක මට්ටම් වලින් අපිට යම් යම් මකවාණු වලදී දැනෙන්න පටන් ගන්නවා. ඒකේ වරදක් නැහැ ඉතින්. ඔව්. يعني ඈතට ඈතට ගිහිල්ලා දැන් හිතන්න දැන් අර අපි අර එකපාරක් විස්තර කරේ මේ මොකද්ද ආකාසානංචායතන විඥානංචායතන පැති වලින් එහෙම විස්තර කරේ විපස්සනාවේ. ඒතර ඒ වගේ තැන්වලදී එහෙම අර අවකාශයේ පැතිරීමක්, හිතේ ඉඩකඩේ පැතිරීමක් කිසිවක් නැහැ. ඒ කිසිවක් නොමැති බවේ පැතිරීමක්. ඒ වගේ දේවල් ඉතින් වෙන්න පුළුවන්. ඒක කොපමණ දුරකට පැතිරලා තියෙනවද කියන එක ඉතින් කාලෙන් කාලට වෙනස් වෙන්න පුළුවන්. මුලදී මුලදී තිබුණේ බොහොම අඩු ප්‍රමාණයක් පුංචි ඉඩක් විතරයි මොකක්වත් නැතුව තිබුණේ ළඟ ළඟම නිකන් සිතුවිලි එන ගතියක් එන්න දඟලන ගතියක් තිබුණා තවත් කාලයක් යනකොට ඔන්න ඒවා තව ටිකක් ඈතට ගිහිල්ලා දැන් නිකන් අර පසුබිමේ වගේ තියෙන්නේ ඉතින් ඔන්න වගේ මේක නිකන් අර හිතේ පිරිසුදු බව තව වර්ධනය වෙන බවක් හිතට ඒ හුදකලාව වර්ධනය වෙන බවක් ස්වාධීනත්වයේ වර්ධනය වෙන බවක් හැඟෙනවා නම් යන පාර හොඳයි. ඒසස කියන්නේ මේ අර කතාව ඇත්තෙන් කතාව ඉස්සෙල්ම අඩු වුණා ඒක දැන් ඈත් වුණා අර ඈත් වෙලා ඒක ලා වුණා. ඔය ඉතින් දැන් කතාව වල පටහන්ට අඩු වෙලා තියෙනවා. දැන් අර එහෙම වෙලා අර අරමුණු දැන් අර ගොඩක් වෙලාවට මම යනකොට ඔබ හසනවානේ දැන් අරමුණ නැතුව ඉන්න පුළුවන්ද කියලා. එතකොට අර එතකොට මට අර සීමාව කියන්න පුළුවන් මේ අරමුණ නැතුව ඉති මෙච්චර සීමාවක වගේ කියන එක මේ එළිය පිටිපස්සට හැරිලා බලද්දි දැන් මට එහෙම කියනවා ඒක කියම තියෙන්නේ මට එක ඒක ආවත් නාවත් සිතුවිලි බොඳ බීමක් එන එකයි දෙකම එක විදිහකට දැනෙන්නේ. ඒකක් තියෙන්නේ. හ්ම්. කමක් නැහැ. ඔහම යන්නකො. ඇත්තට ගැටුවක් කෙනෙක් නැහැ. බලන්න ඕක වෙනස් වේවි. ඕක වෙනස් වේවි තව ඉස්සරහට යනකොට. ඒ සර් තව එක කාරණේ සවනහස දැන් අර පරයන්ක භාවනාවට මට එක සැරයක් ප්‍රතිසක් ලැබුණා මේ පැයක් හරියට පැයක්වත් ඉඳ ගන්න ඕනේ කියලා. නෑ මේකත් නෑ. දැන් ඉතින් ඔය ඔක්කොගෙම උපදෙස් ගන්න ගියාම පැටලෙනවා එකක් කරන්න. දැන් සර්ච් මම ඊට පස්සේ මම නෑත්තු දැන් මම කතා කරේ නෑ පහු ඊට පස්සේ මම නෑ මහානේ කරාත්තුවා. මොකද එක එක ටිකට කීක දාස් කියනවනේ. මේ වුණාම කරදර වෙනවා වාසික මේ මේ කමටන් සුද්ධ කරගන්න කියලා තේරෙන්නේ. මේ එතරම්දී සයනසර එහෙම වුණාම මම හිතට දානවනේ පැයක් ඉන්න ඕනේ කියලා ඒකට කැමති නෑ. ඒක ඔව්. නෑ ඒක බරයිනේ. දැන් ඒක දැන් ඒකයි මම කියන්නේ. දැන් අපේ ටික ටික විපස්සනාවක් හැදීගෙන යහට යනකොට අපි කරන භාවනාවකට වඩා කෙරෙන විදිහ දිහා බලලා ඒ අනුව හසුරවන පැත්තකට තමයි යන්න තියෙන්නේ. ඒ අනුව නිකන් හැසිරෙන්න තියෙන්නේ. නැතුව අපේ මුල් කාලේ අවශ්‍යයි අනිවාර්යෙන් පැයක් සක්මන් කරන්න ඕනේ, පැයක් මේ වාඩි වෙලා ඉන්න ඕනේ කියලා. ඉතින් අපිත් කියනවා මොකද එතකොට නිකන් අර පොඩි මුලදී නිකන් නැත්තම් අකමැතිනේ සමාලාවට කෙනෙක් භාවනා කරන්න. ඒක ටික අමාරුයි. ඇඟ ඇඟපත රිදෙනවා. ඉතින් ඉන්න අමාරුයි. ඉතින් ඒකට චුට්ටක් බලෙන් වගේ අධික වීරයකින් මේක කරවන්න වෙනවා. හැබැයි කාලයක් ගිහිල්ලා හිත උපාදාන නොකරන තත්වයකට එහෙම පොඩ පොඩපත් වෙනකොට ඊළඟට එයා අර නොකෙරෙන පැත්තට සංස්කරණ අඩු කරන පැත්තට එයා නම් නැමෙන්න ඕන. දැන් ඉතින් අර පරණ ෂෙඩියුල් එක කරන්න ගිහිල්ලා හරියන්නේ දැන් එයා හොඳට හිත දිහා බලාගෙන හිත දැන් වැඩෙන දිහා බලලා හිත උපාදාන වලින් බේරුණොත් බේරා ගැනීම පැත්ත ඉස්තර කරගෙන නැත්තම් එයා සැහැල්ලුවෙන් හිත තියාගෙන ඒ යන පැත්තක් හදා ගන්න ඕනේ. එතකොට යා කෙරෙන පැත්ත තමයි දැන් කතා කරන්නේ අපි. හසුරුවන පැත්ත කන්ට්‍රෝල් කරන පැත්ත වෙනුවට දැන් නිකන් වෙන දිහා බලලා ඇඩ්ජස්ට් කරගෙන යන පැත්තක් ඒ සාසෙත් අර එහෙම කරන්න ගියාම මේ කියන බලෙන් කරන එකට කැමැත්තක් නැහැ නේ අනිත් එක එතකොට මට තේරෙනවා මේක මම අර බලෙන් කරන එක තමයි මේ කියන කිව්ව කාරණේට දාන්න යන හින්දා හ්ම් හ්ම් ඒක හරියි අනිත් එක සාංශ දාර මම අරමුණු බඳ වෙනවා කියක සාංශේ එහෙම දාර සිද්දුවල බඳ වෙනවා එහෙම ඒක මේ කරගෙන යන්නේ කියලා වැරද්දක් තියෙනවා නැත්නම් එහෙම වෙන්න පුළුවන්කම තියෙනවා. වෙන්න පුළුවන්. ඒ කියන්නේ සිතුවිලි නිකන් කෑලි කෑලි එන්න පුළුවන්. සම්පූර්ණ සිතුවිල්ලක් නැවිත් ඉන්න පුළුවන්. මගදීම හැරිලා යන්න පුළුවන්. නිකන් ඔක්කොම නිකන් ඔව් ඔව්. ඒ කියන්නේ සිතුවිලි බඳුන කියන්නේ මං කියන්නේ සිතුවිලි නැතුව ඉන්න ස්වභාවයයි සිතුවිලි එන ස්වභාවයයි අතරට ගත්තාම කෙනෙක් ඒ ඒ තැනවලදී දැනෙන විදිහ වෙනස්නේ. සිතුවිලි ආවම මේ පීඩාව දැනෙන. එතකොට අර කියන්නේ අපේ අපි ඉන්න දැනුවත් බවට දැනුවත් බවත් එක්ක අර ඒ දෙකත් එක එකතු වෙලානේ කතා කරන්නේ. හ්ම් දැන් මං කියන්නේ ඒ අරමුණු නැති වෙන අරමුණු තියෙනවා නැති වෙන අවස්ථා දෙකේදීම එකම ස්වභාවයක් දරාගන්න හිතක් කියන්නේ ඇතුළත හ්ම් අනේ ස්වභාවයක් දැන් පුළුවන් පුළුවන් ඔව් ඒක පුළුවන්. ඒ කියන්නේ එතන නිකන් අර අකම්පිත බවක් නේ හැදෙන්නේ. දැන් යා එතකොට ඔව් දැන් එතකොට යා සංස්කාරයක් වුණත් ඒකේ බයක් නැහැ. සංස්කාරයන් නැතත් බයක් නැහැ ඉතින්. අන්න ඒක අන්න ඒක තමයි තියෙන්නේ ස්වභාවයක් තියෙන කියන්නේ ඒක චිතුවේ එනවටත් මේකක් නේ නැතුණත් කමක් නැහැ. ඒ කියන්නේ දැන් තියෙන්නේ මොඳ ගුණ ඒවා. හරි. ඒ කියන්නේ තමන් දන්නවා ඕන්නාක ඕන්නම් ඉතින් මේගොල්ලන්ගෙන් තොරව ඕනනම් සම්පූර්ණ පිරිසුදු සිතකට යන්නත් පුළුවන්. ඒකට යන්න කියලා ලොකු තදබලවමනාවක් ඇත්තෙත් නැහැ. මොකද මේ එන අය ගැන කිසි බයක් එකක් ඇත්තෙත් නැහැ. ඒගොල්ලෝ මහා ලොකු දේවල් නෙමෙයි කියලා දැන් දන්නවා හොඳටම. ඒ ගැටලුවක් නැහැ. දැන් දැන් අපි හිතන්න දැන් ඔය බල මට්ටමේදී ඉන්ද්‍රිය මට්ටම බල මට්ටම කියන එකේදී කතා කරද්දී බල මට්ටමේදී විශේෂයෙන් කතා කරන්නේ ඔන්නේ අකම්පිත බව. පමාදේ න කම්පතිති සති බලං. දැන් හිත පොඩ්ඩක් නිකන් සමහරට අසතිමත් වෙනවා වගේ දැනෙනවා. හැබැයි එච්චර බයක් නැහැ. ඉතින් ආයි මේ ලොකුවට මෙයා ගිහින් කරදර කරගනී කියලා කිසි අවිශ්වාසයක් නැහැ. දන්නවා තමන්ගේ පාලනය යටතේ දැන් හිත තියෙන්නේ කියලා. සතිය සතිය තියෙනවා නැත්තුව නෙමෙයි. නමුත් අර කලින් තරම් ප්‍රශස්ත සතියක් නැහැ කියලා දන්නවා. ඒ ගැන කම්පාවකුත් නැහැ. ඒ ඒ කියන්නේ සමහරලාට සමහර තැන්වලදී ඒ චෝටි පීඩා දැන් ඉස්සර වගේ පීඩා වගේ එකක් දැනෙන දැනුණට ඒක ගවරන්න. ඒ කියන්නේ දෙකම තිබුණත් එක නැත්තත් එක නෙවෙයි. ඒව නැතුව තියෙන එකක් කළේ කමන්නේ නැත්තත් කමන්නේ. ඒ වගේ. කමන්නේ ගැටලුවක් නැහැ. හොඳයි සර්. හොඳයි. හොඳ කරගෙන යන්න. හොඳයි. හොඳයි. හොඳයි. ඊළඟ දහම් ගැටලුව යෝෂිට ඉදිරිපත් කරන්න පුළුවන්. දෙවියන් සරණයි ගරු ස්වාමීන් වහන්සේ. ඔව්. ස්වාමීන් වහන්සේ මට ප්‍රශ්න දෙකක් තියෙනවා අද දේශනාව සම්බන්ධයෙන්. ඔව්. ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරානේ අර දුක්ඛ දුක්ඛ සත්‍ය සම්බන්ධයෙන් උප පංච උපාදානස්කන්ධය තමයි හේතුව කියලා. දුක කියන්නේ ඔව් හේතුව හේතුව නෙමෙයි දුක කියන්නෙම පංච උපාදානස්කන්ධය වශයෙන් බුදුරජාණන් වහන්සේ අර්ථ දක්වලා තියෙනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. දැන් ඒකේ සඳහන් රූප උපාදානස්කන්ධය ස්වාමීන් වහන්සේ කියන්නේ දැන් රූප, ශබ්ද, ගන්ධ, රස ඒ ඔය ටිකමනේ එහෙම කියන්න පුළුවන් ඒක ධම්ම නෑ. කියන්නේ ආයතන පැත්ත කතා කරද්දී ස්කන්ධ වලට ගලපනකොට දැන් ඔතන ස්කන්ධ ආයතන කියලා විග්‍රහ දෙකක්නේ. දැන් ස්කන්ධ පැත්තෙන් තමයි උපාදානස්කන්ධ වශයෙන් පෙන්වන්නේ. රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය මේ විදිහට යන්නේ. ආයතන පැත්තෙන් ගන්නකොට එතෙන්දි පෙන්වන්නේ චක්කුසෝත ගාන જીවහා කාය මන කියලා. ඒවට බාහිරින් තියෙන අරමුණු වශයෙන් තමයි රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියලා කියන්නේ. එතකොට ඒ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන ඒවයි චක්කුසෝත ගාන જીවහා කාය කියන ඒවයි මේ ඔක්කොම ටික අයිති වෙන්නේ රූප උපාදානස්කන්ධයට. ආයතන ඒ ආයතන ටික අරකට ගැලපුවොත්. එහෙමයි කවුරුත්. එන්නේ දැන් මේ මේ මේ උපාදාන ස්කන්ධ රූප උපාදාන ස්කන්ධ වලින් ස්වාමීන් වහන්සේ අපිට ගෝචර වෙන්නේ මේ භවයේ අපි එකතු කරගත්ත ඒවාද අපිට කලින් භව වලින් ආපේවල් මේකට එකතු වෙලා තියෙන්න පුළුවන් ස්වාමීන් වහන්සේ. නෑ ඉතින් සාමාන්‍යයෙන් නම් ඉතින් ඕක බුධාඳුරෝ පුළුල්ව අර්ථ දක්වනවා අතීත අනාගත පච්චුප්පන්න අජ්ජත් බහිද්දා ඊළඟට හීන ප්‍රනීත දූර සම්තික කියලා 11 ආකාරයකට දානවා. කියන්නේ අතීතේ වුණත් අපි යම්කිසි දෙයක් ඇසුරු කළා ඒක හා සම්බන්ධ ඒක මතකයක් කියන්නත් බෑ. ඉතින් මතකයේ පැත්තකට ආවොත් කෙලින්ම ඒක සංඥා කියලා ගන්නත් පුළුවන්. ඉතින් අතීත අතීත රූප අතීත රූප අතීත රූප හා සම්බන්ධයෙන් අපේ හිතේ කැමැත්තක් ආසාවක් ඇති වෙන්න පුළුවන් ඉතින්. එහෙමයි ස්වාමීන් වහන්සේ. හිතන්න දැන් හිතන්න දැන් අතීතයේ මොකක් හරි තිබුණා. අතීතයේ අපි හිතමු ඔන්න ගෙයක් තිබුණා. දැන් ඉන්නේ වෙන ගෙදරක. ඒතර අතීතයේ ගෙදෙට්ට යම්කිසි ඇල්මක් හිතේ තියෙනවා වෙන්න පුළුවන්. ඒක ඒක ඉතින් අපිට කියන්න පුළුවන් ඒ අතීතයේ තිබිච්ච රූපයක් තමයි උපාදාන වෙලා තියෙන්නේ කියලා. දැන් දැන් හැබැයි මේ ගෙදර නෑ අපි තුමේ ගේ විනාශ වෙලා. දැන් ඉන්නේ අපි අලුත් ගේක. හැබැයි තාමත් මේ පරණ ගේට ආසාවක් හිතේ තියෙනවා. එතකොට ඒ පරණ පරණ රූපයක් උපාදාන වෙච්ච ගතියක් එහෙම හිතා ගන්න පුළුවන් ඉතින්. ඔව්. ඒ කියන්නේ අපි අපි කවදාවත් ස්පර්ශ කරපු නැති රූපයක් ගැන අපිට උපාදානයක් ඇති කරගන්න බෑ නේද? එහෙම කියන්න බෑ. එහෙමනම් කියන්න බෑ. ඒක සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා තියෙනවා මේ මාළුන්ගේ පුත්ත සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ කියනවා අපි ඇසුරු නොකරපු දැන් ඇසුරු නොකරන අනාගතයේත් ඇසුරු කරන්න ලැබෙන්නේත් නැති ඇසුරු කළ යුතුයි කියලා හිතන්නේවත් නැති දෙයකින් රූපයකින් වේදනාවකින් ඒ සංඥාවකින් නැත්නම් ඒ මොහොකින්වත් දුකක් ඇති වෙනවද කියලා මාළුන්ගේ පුතු සාන්නාසයෙන් අහනවා. උන්වහන්සේ කියනවා නැහැ කියලා. ඒක තමයි බුදුරජාණන් වහන්සේ අනුමත කරන්නේ. ඒ කියන්නේ අපිට අත්දකින්න නොලැබෙන දෙයකින් දුකක් උපදින්නේ නැහැ. ඒ නිසා අපි වේදනාවක් මොකක් හරි දුකක් උපදින්නෙම අපි ලබන අත්දැකීමකට හේතු වෙච්ච කාරණයකින් තමයි අපිට දුකක් ලැබෙන්නේ. අපි විපස්සනාවට ගන්නෙත් ඒ ටික විතරයි. නැතුව මේ අතීත රූප ටික ඔක්කොම විපස්සනාවට ගත යුතුයි කියලා කිසිම ඒක සම්පූර්ණ වැරදි මතයක්. අනාගතයේදී මෙන්න මෙහෙම වෙයි කියලා හිතාගෙන ඒවා උපා මේ විපස්සනා කරන්න යන එක ඒක වැරදි මතයක්. මේ අපිට අත්දැකීමට පාදක වෙන, ගෝචර වෙන ටිකෙන් තමයි අපිට දුක උපදින්නේ. ඒ ටික තමයි විපස්සනා කරන්න තියෙන්නේ. ඔව්. ඔව්. මගේ දෙවෙනි ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ දැන් අර ඔබ වහන්සේ කිව්වේ විද්‍යා විමුක්ති ස්වභාවය. ඔව්. දැන් යම් ඥානයක් දැන් අපේ යම් ආයතනයක් හරහානේ දැන් මේ ස්වභාවය අපිට මතුවෙන්නේ. හ්ම්. දැන් ඒ වෙලාවට ස්වාමීන් වහන්සේ එන්න වෙන අවස්ථාවේ ඊට කලින් සඳහන් කරපු දැන් ආරෂ්ඨාංගික මාර්ග අංග ටික ස්වාමීන් වහන්සේ සඳහන් කරපු අර සම්මාදිට්ඨිය සම්මා සති ශීල හැරෙන්න ඉතුරු ටික ඒව ඔක්කොම අලයින් කියන්නේ එක සමපාත වෙලා තියෙන්න ඕනේ ස්වාමීන් වහන්සේ සමපාතය කියන එක අදහස් නෑ ඒක සමපාත වෙනවා කියන එක අදහස් වෙන්නේ නෑ අපි මේ එක රේඛාවේ තියෙනවා කියලා ඉතින් ඒක කියනවා ඉතින් කියනකොට දැන් අද අද මේ බුදුහාඳුරෝ කියන දේශනාවේදීත් දැන් බුදුරජාණන් වහන්සේ කියන්නේ මොකක්ද ඒකේ වචනේ ආවේ පොඩ්ඩකින් ඒක එනවා පුබ්බේව පුබ්බේව කෝ 50 කාය කම්මං වචී කම්මං ආජීවෝ සුපරිසුද්ධෝ හෝති මේ කලින්ම සම්මා වාචාව එයාගේ පිරිසුදුයි දැන් එයා පරුෂ වචනයක් කියන්නේ නැහැ බොරුවක් කියන්නේ නැහැ කේලමක් කියන්නේ නැහැ හිස් වචනයක් කියන්නේ නැහැ. ඉතින් ඒ කාලයක් තිස්සෙම මේ ඒබඳු පිරිසුදු වචනයක් එයා පරිහරණය කරනවා. ඊට පස්සේ කාලයක් තිස්සෙම එයා හත් සත්තු මරන්නේ නැහැ, හොරකම් කරන්නේ නැහැ, කාම මිත්‍යාචාරයේ යෙදෙන්නේ ඒ නිවැරදි කාය කර්මයක්ම එයා කරන්නේ. සම්මා කම්මන්තේ එයාගේ දැන් පිරිසුදුයි කාලයක් තිස්සෙම. ඊට පස්සේ ආජීවයත් එහෙමයි. එතකොට එයා වැරදි මේ අපිටම මේ ව්‍යාපාරයක් කරන්නේ නැහැ. ඉතින් එතකොට ඒ ආජීවයත් පිරිසුදුයි. ඒතර ඒ බඳු පසුබිමක පිහිටාගෙන තමයි යා මේ මේ විපස්සනාවක් භාවනාවක් වඩන්නේ. එතකොට අන්න ඒ අනිකුත් අංග පහ වැඩෙන්න ගන්නවා. අර ටික දිගම පවත්වනවා. නිතරම තියා ඒ සීලයක පිහිටාගෙන තමයි ඉතින් දිගට කටයුතු කරන්නේ. එහෙමයි. දැන් මේ ආයතනයක් හරහා මේ විචාර විමුක්ති කියන ස්වභාවය ඇති වෙනකොට මේ අංග ටිකත් ඒකට ගැළපෙන විදිහට සැකසිනා තියෙන්න ඕනේ නේද ස්වාමීන් වහන්සේ? නැත්නම් ඒ මේ තත්ත්වය ඇති වෙන්නේ නැති වෙයි. නෑ ඒක තමයි. දැන් එයා පිරිසුදු සීලයක පිහිටාගෙන අපි හිතමු දැන් එයා ආයතන වලට අවධානය යොමු කරගෙන ඉන්නවා. එතකොට එයාට يعني කාලයක් තිස්සේ දැන් අපිට හිත මේ කය වචනය එයා හික්මව ගන්න උත්සාහන්ත වෙනවා. කියන්නේ කර්මාන්ත කම්මන්ත මේ වචී ආජීව. ඒතකොට මේ ටික පිරිසුදුව එයා පවත්වනවා. ඊට පස්සේ එහෙම ඉඳද්දි ඔන්න එයාට හිතන්න දැන් රූපයක් පේනවා. රූපයක් පෙනෙන්දී ඔන්න ඒකේ යථා ස්වභාවය අවබෝධ වෙලා අපිට උපාදාන නොවි තියෙනවා. ඒතකොට මේ කතා කරනකොට නුවණ පාවිච්චි වෙනවා. නැත්නම් සම්මා දිට්ඨියක් නැත්නම් අපිට පඤ්ඤා ශික්ෂාවක් ඉදිරිපත් වෙනවා. ඒට අමතරව හිතේ පැහැදිලි බවක් සමාධියක් ඒකෝදි භාවයක් තියෙනවා. ඒ වගේම සීලයකුත් තියෙනවා. ඒතකොට මේ හැම අවස්ථාවකම මේ තුන් දෙනා හොඳට නිකන් අර අත්වල බඳගෙන කටයුතු කරන බවක් හිත ඇතුලේ ක්‍රියාත්මක වෙනවා. නේද? ඔව්. පැහැදිලි ස්වාමීන් වහන්සේ. මෙතන සඳහන් කරන මේ විචා ස්වභාවය ස්වාමීන් වහන්සේ. ඔව්. මෙතනින් මේ විචාව කියන අදහස් කරන්නේ දැන් මේ අපි ආයතනයකින් ගන්න අරමුණු වල අනිත්‍ය ස්වභාවය, දුක් ස්වභාවය, අනාත්ම ස්වභාවය පෙනෙන එක ස්වාමීන් වහන්සේ. ඒකද ඒක ප්‍රත්‍යක්ෂ විදිහට දැනෙන එකද මේ විචාර කියලා අදහස් වෙන්නේ ස්වාමීන් මට හිතෙනවා ඇත්තටම දැන් අපි නුවණේ එක එක මට්ටම්නේ දේශනා කරන්නේ කතා කරන්නේ. එතකොට නුවණ මුලින්ම අපි තෙමු කායනුපසනාවක් එහෙම වඩද්දී සමාලාවට යාට ඔන්න ඝන සංඥා ඉවත් වෙලා රාශි සංඥාවක් පහළ වෙන ඒ ඒ මට්ටමක නුවණක්. ඊට පස්සේ ඉතින් ඔන්න එක එක වශයෙන් අඳුන ගන්න නුවණක්. ඒ කියන්නේ මේක පටවි, මේක ආපෝ, මේක පටවේ ලක්ෂණ. ඉතින් ඒ විදිහට වෙන වෙන වශයෙන් අඳුන ගන්න නුවණක්. තව ටිකක් යනකොට ඊට පස්සේ ඔන්න මේක අනිත්‍යක්, මේක දුකක්, මේක අනාත්මයක් කියලා ඒ ඒ පහළ වෙන විපස්සනා නුවණක්. ඊට පස්සේ ඉතින් ඔන්න මේවා දැන් එපා වීමක් කරහා පහළ වෙන ඒ ඒ නිබ්බිදාවක් විරාගයක්. ඒකත් නුවණක්. ඊට පස්සේ දැන් මෙතන විශේෂයෙන්ම හිත නිදහස් වීම සඳහා පාදක වෙන නුවණක්. ඒතොර නුවණේ එක එක මට්ටම්. අර මුල්ම නුවණ කියලාම කියන්න බෑ මෙතෙන්දී. ඒ නුවණ වර්ධනය වෙලා ඒක යම්කිසි මුහුකුරායාමකට ඇවිල්ලා දැන් එය ඒ සියලු උපාදාන වලින් ගලවන්න තරම් ශක්තිමත් වෙලා. අන්න ඒ බඳු නුවණක් තමයි එහෙනම් අපිට මේ විඥා කියන තැනදී නුවණේ ස්වභාවය කියලා කියන්න වෙන්නේ. ඒක අර මුලින්ම මට්ටමේ තියෙච්ච නුවණක්ම කියන්න බෑ. හැබැයි ඒක අරකට සෑහෙන නෑකමක් තියෙනවා. ඉතින් ඒක තමයි ඒකේ නුවණේ මුල් මට්ටම. හැබැයි ඉතින් කාලයක් ගිහිල්ලා දැන් ඔන්න මෙයා යම්කිසි මුහුකුරා යාමකට ඇවිල්ලා තියෙනවා. මෙතෙන් දැන් එයාට පුළුවන් හිත සම්පූර්ණයෙන් ගලවලම දාන්න. උපාදාන වලින් නිදහස් කළම දාන්න මේ දැන් නුවණ ශක්තිමත් වෙලා තියෙනවා. අන්න ඒ බඳු නුවණේ වට්ටම විඥා විමුක්තිය කියලා කියන්න පුළුවන්. එතන මේ විඥාවත් විමුක්තියත් ඒතර එහා අත්වල බඳගෙන යනවා. දැන් මේ තියෙන නුවණ මට්ටම බොහොම ප්‍රශස්ත නුවණක්. ඒ නුවණට පුළුවන් හිත විමුක්ත කරන්න, නිදහස් කරන්න. එහෙමයි ස්වාමීන් වහන්සේ බොහොම හොඳින් පැහැදිලි ස්වාමීන් වහන්සේ. හොඳයි හොඳයි. හොඳයි හොඳයි. ඊළඟ දහම් ගැටලුව ඉන්ද්‍රාට ඉදිරිපත් කරන්න පුළුවන්. අපසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. ඔව්. ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ පැහැදිලි කරාද සත්‍යාන්සාරී ධම්මාන්සාරී කියන හැඩ කියන්නේ ස්වාමීන් වහන්සේ සතිය සති ඉන්ද්‍රිය බවට පත් වුණාම කියලා. ස්වාමීන් වහන්සේ සති ඉන්ද්‍රිය කියන එක අපි තේරුම් ගන්න පැහැදිලි කරගන්නේ කොහොමද ස්වාමීන් වහන්සේ? ඔව් දැන් හිතන්න දැන් අපි මුල් කාලේදී අපිට සිහිය නැහැ. ඉතින් එතකොට අපි හිතන්න දැන් ඔය අපි කටයුතු කරද්දී ඔහෙ කටයුතු කරනවා. හිත එහෙ එහෙ මෙහෙ යනවා. හිත වල්මත් වෙනවා. නැත්නම් මේ මට්ටමේ අසතිමත් තත්ත්වයක් තිබුණේ. ඊට පස්සේ අපි මාකරේ අරමුණක් පාවිච්චි කරලා සිහිය දියුණු කරනවා. ආස්වාසේ ප්‍රස්වාසේ පාවිච්චි කරලා සිහියෙන් ඉන්න හදනවා. මම දකුණ පාවිච්චි කරලා සිහියෙන් ඉන්න හදනවා. ඒතකොට නිකන් අර බලෙන් පවත්වන සතියක් තමයි දැන් තියෙන්නේ. තාම ඉතින් පුහුණු කරන සතියක්. සති මාත්‍රයක්. ඊට පස්සේ ඉතින් ඔන්න ඒක දැන් ටික ටික වැඩෙනකොට මේ කොනේ ඉඳන් එහා කොනට යන කම්ම සිහියෙන් යන්න පුළුවන්. හැරෙනකොටත් සිහියෙන් හැරෙන්න පුළුවන්. ඉතින් වගේ තව තව මේක වැඩෙනවා. ඊට පස්සේ ඔන්න අපි එදිනදා ජීවිතේ සිහිය දිනු කරන්න බලනවා. දත්ම දිනුවට සිහිය දිනු කරනවා. කනකොට බොනකොට සිහිය දිනු කරනවා. ඔය වගේ අර තව තවත් නිකන් සතිය පතුරවනවා. ඊට පස්සේ දැන් කෙනෙකුට නිකන් දවසක හැංගෙන්න පුළුවන්. දැන් නම් හොඳට සිහිය තියෙනවා. අද මම අර වැඩේ කරද්දිත් හොඳ සිහියෙන් කරේ මේ වැඩේ කරද්දිත් සිහියෙන් කරේ දවස පුරාම හොඳට සිහිය ශක්තිමත් වෙලා තියෙනවා කියලා අන්න තමන්ට මේ සතිය ඉන්ද්‍රියක් වශයෙන් හොඳට නිකන් හිතේ බලපවත්වන ආකාරය යාට තේරෙන්න ගන්නවා. ඒ මට්ටම තමයි ඉන්ද්‍රිය මට්ටමක් කියලා තේරෙන්නේ. මේ ප්‍රායෝගිකව හඳුනා ගන්න තියෙන්නේ. අර හිතේ දැන් හොඳට සතිය නැමැති ගුණය තහවුරු වෙලා තියෙනවා. ඒක දැන් නිකන් අර මේ මේ සම්පූර්ණයෙන් හිත හැර යන්නේ නැති තරම් සෑහෙන දුරට හිත තුල බලපවත්වනවා. එයා එයා ශක්තිමත් වෙච්ච ආකාරය යෝගාවචරයට දැක ගන්න පුළුවන් වෙනවා. ඒක තමයි ඉන්ද්‍රිය මට්ටමක් කියන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ පැහැදිලි. හොඳයි. වහන්සේට බොහොම දෙවන් සරණයි. හොඳයි හොඳයි. ඊළඟ දහම් ගැටලුව කල්යාණි ඉදපත් කරන්න පුළුවන්. ගරු ස්වාමීන් වහන්සේ මාව ඇහෙනවද? ඔව් ඇහෙනවා. මම මීට කලින් නම් ප්‍රශ්න අහලා නැහැ. මම මේ පළවෙනි වතාවට අහන්නේ මගේ මේ කමටහම් සුද්ධ කිරීමක් මම කරගෙන යන භාවනා හරිද කියලා දැනගන්න කතා කරේ. ඔව්. මම දැන් අවුරුදු 5ක් විතර තිස්සේ ඉඳන් ආනාපාන සති භාවනාවයි සක්මන් භාවනාව වැඩිපුරම ආනාපාන පරියන්ක භාවනාව තමයි ආනාපාන අරමුණ තමයි කරන්නේ කරන්න බාර. පුහුණු වෙන්නේ. ඔව්. මුලදී මට ආනාපාන සතිය කරගෙන යනකොට මේ පියවර දෙකක් අර අවස්ථා තියෙනවානේ ස්වාමීන් වහන්සේ පළවෙනි අවස්ථාව දෙවෙනි අවස්ථාව ඔය වගේ මුළුමනින්ම හුස්ම රැල්ල දිගටම දැනෙන අවස්ථාවට එනකන් ආවා. ඊට පස්සේ මට දැනුණා මගේ හුස්ම නිකන් බර වෙනවා වගේ. හරි. මීට වඩා කරන්න බෑ වගේ. දිගටම හුස්ම මේ දිගටම පිට වෙන එක තමයි ගොඩක් අමාරුවට දැනුනේ. ගොඩක් දිගින් දිගටම දිගින් දිගටම යනවා බරයි. ඊට පස්සේ මම ටික කලක් ආනාපාන සති භාවනාව නවත්තලා ඊට පස්සේ මම ඔය මෛත්‍රී භාවනාව අසුබය ඒ වගේව ටිකක් කරා. ඊට පස්සේ මං ස්වාමින් වහන්සේගේ මේ ධර්ම දේශනා අහන්න පටන් ගත්තා. ඒ ගමන මම මේ ඒ ලින්ක් එක හොයාගෙන ස්වාමීන් වහන්සේගේ මුල ඉඳන්ම දැන් අහනවා අවිජ්ජා සූත්‍රයෙන් ඉඳන් මුල ඉඳන් අහනවා. ඔව්. ධම් දේශනාවත් ඇතුළු මේ ධම් සාකච්ඡාවකුත් අහලා ඉතින් මට ඊපස්සේ මම ආනාපාන සති සූත්‍රය කරන දවස්වල මම මේකට ජොයින් වෙලා තිබුණා. ඔව්. ඊට පස්සේ මම ආපහු ආනාපාන සති භාවනා කරන්න ගත්තා. හරි. ඒ මාර්ගයෙන් මම සෑහෙන දුරට දැන් කරගෙන යනවා. හොඳයි. හිත සමාධිමත් කරගන්නත් පුළුවන්. හොඳයි. පුළුවන් දැන් ඊට පස්සේ තේරෙනවා හොඳට ආශ්වාස ප්‍රශ්වාස හොඳට තේරෙනවා. ආශ්වාසයේ එහෙම බෙල් කර්ව් එක වගේ එක තේරෙනවා. හොඳයි. ඊට පස්සේ දැන් දැන් තේරෙනවා ඒ ආශ්වාසයේ අර කුඩා කුඩා බෙල් කර්ව් තියෙනවා කියලා එහෙමත් දැනෙනවා. හොඳයි. හොඳයි. ඒ මට්ටමට වගේ ආශ්වාස ප්‍රශ්වාසයේ ඒක ඒ ටික දැනෙනවා. පැයක් විතර උදේට පැයක් එකමාරක් වගේ මේ උත්සාහ ගන්නවා කරන්න. හොඳයි. ඒක පරයන්කේ ඊට පස්සේ දවල්ට කෑම ගෑවට පස්සේ ගොඩක් වෙලාවට කරන්නේ සක්මන් භාවනාව. හොඳයි. සක්මන් භාවනාවත් විනාඩි 20ක් විනාඩි 30ක් විතර කරන්න පුළුවන්. හ්ම්. හොඳට සීය මේ ආදී නිම තියෙනකොට දැනෙනවා හොඳට වම් කකුල දකුණු කකුල තියෙනවල දැනෙනවා හොඳට එතනට හිත යොමු කරන්න පුළුවන්. මුලදි මුලදි මේ අටවි ගතිය තේරෙනවා තද ගතිය. හරි. සීතල ගතිය තේරෙනවා සීතල තේජෝ ගතිය දැනෙනවා. ඊට පස්සේ දැන් දැන් තේරෙනවා මේ මේ කකුලේ වදින තැන පොට්ට හරිය මේ හීල් එක මේ නිකකුලේ මේ එක පැත්තක් වදිනවා ඊට පස්සේ ඉස්සරහා කොෆීට් එක වගේ හැදිලා වදිනවා එහෙම ඇඟිලි වෙන වෙනම වදිනවා ඒව දැනෙනවා දැන් ඒව තේරෙනවා හොඳයි. ඊට පස්සේ මම මේ හැරෙනකොට එතනට දැන් ඇවිදගෙන ගිහිල්ලා හැරෙනකොට මම එතන ටිකක් ඉරියව් භාවනාව කරනවා. මම මේ ඉන්නේ හිටගෙන. හරි. ඒ ලැස්ති වහගෙන එතකොට මම ඉරියව්වට හිතේ මාගෙන කරනවා. එතකොට මට තේරෙනවා මේ ධාතු නිකන් එහෙම මේ ඇඟ නලියන ගතියක්. හරි. ටිකක් ස්ටින් වෙනවා වගේ තැනින් තැන. හරි. එතකොට ස්වාමීන් වහන්සේ ඒ තැනට මං හිත යොදවන්න ඕනද? ආ කමක් නැහැ. ප්‍රශ්නයක් නැහැ. ඒතකොට ඒ කියන්නේ අපි يعني දැන් සක්මන් භාවනාව හරහා අපි එහාට යනකොට ධාතු මනසිකාරයට තමයි යවෙන්නේ. ඉරියාපත භාවනාවෙන් අපි ධාතු මනසිකාරයට යන්න අවස්ථාව තියෙනවා. ඉතින් ඒතකොට දැන් ඔය ඉරියව්වට හිත යොදාගෙන ඉන්නකොට ඉරියව්වේ තියෙන දැනෙන ඒ සියුම් සියුම් දේවල් දැනෙන්න ගන්නවා නම් ඒ ඒකෙන් හොඳට දැනෙන එකකට හිත යොදලා ඒක පරීක්ෂා කරලා බලන්න කිසි වරදක් නැහැ. දැන් අත් දෙක ඒ වෙලාවේ මම සාමාන්‍ය සක්මන් කරනකොට අත් දෙක පිටිපස්සට බැඳගෙන යන්නේ. හරි. ඒ ඉරියව්ව බලන වෙලාව නැවතිලා ඉන්නකොට අත් දෙක දෙපැත්තට එල්ලෙනවා. එතකොට මට ඇඟිලි වල මේ නිකන් අර සර්කියුලේෂන් වගේ නිකන් නලියෙන් නලින ගතිය වගේ කුකුරු ගහන ගතිය වගේ එහෙම දැනෙනවා. හරි. හරි. කමක් නැහැ. ඒව ඇති වෙන නැති වෙන හැටි එහෙම මම බල බල ඉන්න ඕනද? ආ කමක් නැහැ. පේනවනම් බලන්න. ඒ කියන්නේ දැන් නිශ්ශබ්ද හිතට ඒකාග්‍ර වෙච්ච හිතට ඔය අරමුණු ටික පෙන්වා දීම වැදගත්. ඒකෙන් ප්‍රයෝජනයක් තියෙනවා. ඒකම අවස්ථාවක් මට හැබැයි එකම අවස්ථාවක් වුණේ ඒ ගියව්වේට හිතවලාගෙන ඉන්නකොට බොහොම පොඩි කාලයක් මට දැනුණා හිත දැන් හරි නිශ්ශබ්දයි දොඩවන්නේ නෑ නේද හරි මේ කිසිම අරමුණකට යන්නේ නෑ නේද කියන්නේ හොඳයි ඒක හැබැයි එකම අවස්ථාවයි දැනුනේ ඉස්සරහන් දැනුන්නේ ඒක තව තව බහුලීකృత කරන්නේ ওই தත්ත්වය තව තව වර්ධනය වෙවි දැන් අපිට එතකොට Tamanට තේරෙවි දැන් මේක හිනම් තාටියක් වාඩි වෙලාම දැන් බලවත් වඩා සුදුසුයි කියලා. එතකොට එහෙම වාඩි වෙන්න. හිටගෙන ඉන්නවට වඩා Tamanට තේරෙනොත් ඔව් දැන් මේක හොඳට දැන් හිතත් එකඟ වෙලා තියෙනවා. හිත අර වගේ දොඩමළු වීමක් ඇත්තෙත් නැහැ. එතකොට ඉතින් උපරිම ප්‍රයෝජනය ගන්නයි තියෙන්නේ මේ අවස්ථාවේදී වාඩි වෙලා එයාට මේ කයේ දැනෙන මේ විවිධ දේවල් හොඳට එකක් එකක් ගානේ හොඳට පෙන්වා දෙමින් ඉන්න. ඒ ඒ තැනට හිත යොමු කරන්න. එතනට එතනට එතකොට හිත සමාධිමත් වේවි. සමාධිමත් හිතට ඒකේ යථා ස්වභාවය පෙන්වා දෙන්න ඒක තමයි කරන්න තියෙන්නේ. හොඳයි. සිද්ධ වෙනවා. තව ප්‍රශ්නයක් තියෙනවා ස්වාමීන් වහන්සේ. විඥානයේ සම්බන්ධ. ඔව්. දැන් අර එක මහත්මියකුත් ඇහුවානේ මනෝ විඥානය ගැන. හ්ම් හ්ම්. ස්වාමීන් වහන්සේ දැන් අපි සිතුවිල්ලක් ගැන හිතන මොකක් හරි ගැන හිතනකොට පහුගිය දෙයක් ගැන හිතනවා සිතුවිල්ලක් ආවාම හරි අපි ඒක දැනගන්නේ මනෝ විඥානයෙන් ස්වාමීන් වහන්සේ. ඉතින් මනෝ විඥානය කියලා සිතක් තියෙනවද ස්වාමීන් වහන්සේ? නෑ එතන එකක් කියලා නෙමෙයිනේ ගන්න තියෙන්නේ. දැන් උතන ඒ කියන්නේ දැන් විඥාන ධාරාවක්. ඒතොර එක එක මට්ටමකදී ඉතන සිතුවිල්ල ආපු බව දැනගත්තා. ඊළඟට ඔන්න ඒක ඒකේ ස්වභාවය ගැන දැනගත්තා. ඉතින් එතකොට සිතුවිලි පරම්පරාවක් තමයි ඉතින් අපි ඔය කතා කරන්නේ. එතකොට එක එක හිතකින් ඔක්කොම දැනගන්නවා කියලා දෙයක් නෙමෙයි. හිතුවිලි පරම්පරාවකින් ඒගොල්ලන්ගේ එක එක කෘත්‍ය තමයි තියෙන්නේ. පස්සේ කාලේ ඒවා තමයි ඔය අභිධර්මයේදී චිත්ත වීති වශයෙන් එහෙම පෙන්වන්නේ. ඒත් ඉතින් අපි දැන් මෙතෙන්දි සරලව මේ ඔක්කොම ටික මනෝ විඥාණයට දාලා තමයි කතා කරන්නේ. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ මනෝ විඥාන ධාතු කියලා අපි කියන්නේ ওই ටික ඔක්කොම නේ මනෝ. ඔක්කොම අන්න හරියි. මනෝද්වාර ආවර්ජන සිත ඒව ටිකනේ ඔක්කොම ඔව් ඒ විග්‍රහ කරලා පෙන්වන්න ගියොත් හුඟාක් එකේ විස්තර තියෙනවා අභිධර්මයේදී එහෙම තමයි ඒවා හුඟාක් විස්තර කරලා චිත්ත චෛතසික වශයෙන් බෙදලා චිත්ත වීති වශයෙන් බෙදලා හුඟාක් ඉතින් ඒගොල්ලෝ විස්තර කරලා තියෙනවා නමුත් ඉතින් අර යෝගාවචරයෙන් හඳුනගන්නේ හුඟක් වෙලාවට එක එක જાතිය සිත්, රාග සිත්, ද්වේෂ සිත්, මෝහ සිත් ඒ වගේ ඉතින් එයා හඳුන ගන්නවා. ඊට පස්සේ කාමච්ඡන්දයක් දැන් තියෙනවා, ව්‍යාපාදයක් තියෙනවා. ඒ වගේ අර නීවරණ මට්ටමේ හඳුන ගන්නවා. ඊට පස්සේ ඔන්න මේ වෙලාවේදී අපි හිතමු අපි හිතමු සති සතිමත් බවක් තියෙනවා. මේ වෙලාවේදී හිතේ එකඟතාවයක් තියෙනවා. ඒ වගේ මට්ටම් වලින් හඳුනා ගන්නවා. ඉතින් ඒකට ඇත්තටම හිත ගැන කරන අධ්‍යයනය එක එක මට්ටම් වලින් තමයි සිද්ධ වෙන්නේ. ඒ වගේම ස්වාමීන් වහන්සේ දැන් අපි දැන් දැන් හිත ගැන හිතනවා නම් දැන් අපි හිතමු ඉරියව්වක් මාරු කරනකොට අපි කියම් කිසි ක්‍රියාවක් කරනවා අත උස්සනවා කියමුකෝ. අපි කියනවානේ අභිධර්මය අනුව දැන් අතක් උස්සනකොට හිතක් පහළ වුණා. හිතක් පහළ වුණා ඊට පස්සේ කාය විඤ්ඤාතිය වායෝ මොකද්ද චිත්තගිරිය වායෝ ධාතු ඕව පහළ වෙනවා කියලා. එතන ඇති වෙන සිත මොකද්ද ස්වාමීන් වහන්සේ? එකක් කියලා නෙමෙයි ඉතින්. සිත් පරම්පරාවක්ම ඇති වෙනවා. එකක් මනෝ ධාත් මනෝ විඤ්ඤාණ ධාතුම කියලා. ඔක්කොම දැන් ඒක තමයි. අපි දැන් මෙහෙමනේ. දැන් ස්කන්ධ පැත්තෙන් බෙදනකොට ඔය ඔක්කොම ටික අර ස්කන්ධ හතරකට දාලා ගන්න පුළුවන්. එකක් තමයි වේදනාස්කන්ධය, එකක් සංඥාස්කන්ධය, එකක් සංස්කාරස්කන්ධය, එකක් විඥානස්කන්ධය. ඒත් අපි ඔය සිතක් පහලනවා කියනකොට ඒ හිතේ එතකොට යම්කිසි වේදනාවකුත් තියෙනවා. එතන දැනෙන අපිට උපේක්ෂා වේදනාවක්. ඊපස්සේ ඒ අවස්ථාව හඳුනා ගන්න සංඥා ටිකකුත් තියෙනවා. ඊපස්සේ අපි එතන චේතනා පහල කරනවා ඒ ටිකත් එතන සංස්කාර ස්කන්ධේලා ගැනෙනවා. ඊපස්සේ මේලාදී යම් දැනීම් ටිකක් සිද්ධ වෙනවා. ඒක කාය විඥාන විදිහට තියෙනවා. ඒත් එක්කම තව ඒක අත්දකින්නවා, ඒක දැනගන්නවා. ඊට පස්සේ ඒ කොටස මනෝවිඤ්ඤාණ වශයෙන් උත් තියෙනවා. ඒතකොට අපි මේ දැන් ස්කන්ධ කියලා කියන්නේ මෙතන සමූහයක් ගොඩක් කියන අදහසනේ. එතකොට ඒ ඒ එක බෙදා දැක්වීමක් ස්කන්ධ වශයෙන් බෙදා දක්වද්දී ඒතර ඔන්න ඒ ස්කන්ධ හතරක බෙදිලා යනවා. ඊට අපි තුමු ආයතන පැත්තෙන් කතා කරොත් එතෙන්දී කෙලින්ම මන ආයතනයයි ධම්මායතනයයි කියන දෙකට තමයි ඔය ඔක්කොම ටික අයිති වෙන්නේ. ආයතන පැත්තෙන් කතා කළොත්. ඊට පස්සේ ධාතු පැත්තෙන් කතා කළොත් අර කියපු මේ මනෝ විඥාන ධාතු මේ ඒ වගේ පැත්තකට තමයි ওই ටික අයින් කරන්න වෙන්නේ ධාතු 18ක් සාමාන්‍යයෙන් පෙන්වනවා. කියන්නේ මනෝ ඒක මන මන කියන එකයි ධම්ම කියන එකයි මනෝ විඥාන ධාතු කියන එකයි තුනක් කියලා. ඒ තුන තුනටම ওই ටික දාන්න පුළුවන්. ඊළඟට දැන් අනිත් පැත්තෙන් දැන් චක්කු විඥාන ධාතු, සෝත විඥාන ධාතු, ගාහන විඥාන ධාතු, ජීවහා විඥාන ධාතු, කාය විඥාන ධාතු කියලා ඒ ඒ ආයතනයට අදාළවත් මේකේ විඥාන මට්ටම පෙන්වනවා. ඉතින් ඒ කියන්නේ එක එක විග්‍රහ කිරීම. කියන්නේ අපිට අර මේ සිද්ධ වෙන දේ හොඳින් තේරුම් ගැනීම සඳහා කරපු විවිධ විග්‍රහයන්. ඉතින් මත් සිතකට දහන්න බෑ මේ 89 එකක් කියලා කියන්න බෑ. එහෙම කියන්න බෑ. එහෙම කියන්නේ ඉතින් අමාරුයි. ඉතින් එහෙම ඉතින් හොයන්න යන එකත් කරදරයි. ඒ කියන්නේ දැන් අපි මෙතෙන්දී භාවනාදී බලාපොරොත්තු වෙන්නේ නැහැ. භාවනා කර කර අභිධර්මයේ තිබිච්ච ඒ ලිස්ට් එකට කොහෙක කොයි ලිස්ට් එකෙන් කොයිකද මම මේ අත්දැක්කේ කියලා එහෙම මේ ගලපන්න එකක් කිසිසේත්ම භාවනාදී බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒක අවශ්‍ය නැහැ. ඒක ඒක වැරදි අත්‍තර. මෙහෙමත් භාවනා ක්‍රමක් තියෙනවා. නමුත් ඒක ඒකවිල්ලා අර සුතමේ ඥානයත් එක්ක මේ භාවනාමය ඥානය භාවනා කර කර ගලපන්න යාමක්. ඒක මනසට වෙහෙසක්. එතකොට මනස වැඩෙන්නේ නැහැ. මනස නිකන් අර ආයෙත් චින්තාමය ඥාන ප්‍රත්‍යයට ගිහිල්ලා ඒක හිර වෙනවා. චින්තාමය ඥානයට අපි ප්‍රමුඛත්වය දුන්නා වෙනවා. දැන් භවනාමය ඥානයක් වඩාගෙන යද්දි තියෙන්න ඕන නිකාර ආධුනික මනසක්, මොකක්වත් නොදන්න මනසක්, සැහැල්ලු මනසක්. ඒ සැහැල්ලු මනසේ තමයි පිරිසුදු විපස්සනා නුවණක් අවදි වෙන්නේ. ඒක අපිට ස්වාධීන වූ නුවණක්. ඒක පොතෙන් ගත්ත නුවණක් නෙමෙයි. ඒක බොහොම ස්වාධීනව මේ දේ ප්‍රත්‍යක්ෂ වශයෙන් දැකීම හරහා අදාර දේශනාවේදී ඉදිරිපත් කරේ අභිඤ්ඤා පරිඤ්ඤයයන් කියලා. ඒ කියන්නේ නිවරදි පිරිසුදු ඍජු නුවණකින් ලබන අත්දැකීමක්. ඒතර ඒ ඒ ඒ නුවණ අර පොතෙන් දාගත්ත එකට එකත් එක්ක කල මේ පටලව ගන්න හොඳ නැහැ. ඒකත් එක්ක මිශ්‍ර කරගන්න හොඳ නැහැ. මෙතන තියෙන්නේ අර ඒකාග්‍ර වෙච්ච හිත, සතිමත් වෙච්ච හිත, කුතුහලයක් සහිත හිත තමයි මෙතෙන්දි තියෙන්නේ. එයාට තමයි ඔන්න ටක් ගාලා අවබෝධ වෙන්නේ මේ මේ දේවල් දැකීම හරහා. ඍජු අත්දැකීම හරහා ප්‍රත්‍යක්ෂ නුණක් වෙන්නේ එතකොටයි. භාවනාමය ඥානයක් වෙන්නේ එතකොටයි. එතකොට ස්වාමීන් වහන්සේ දැන් ඇවිදිනකොට තද ගතිය දැනුනහම අපිට හිතුවට ගමන් නැහැ මේක පටවියේ මට දැනුනේ කියලා. නෑ නෑ ඒකවත් අවශ්‍ය නෑ. ඒ කියන්නේ ඒකවත් අවශ්‍ය නැහැ. හිත පුළුවන් තරම් සංසුන් කරගෙන මේක වැඩේ කරන්න. ඒ කියන්නේ හිතේ ඌවමනාවෙන් පොතේ එක මතක් කරවන්න යන්න එපා. හොඳයි. ඊළඟට හම් ගැටලුව මානෙට ඉදිරිපත් කරන්න පුළුවන්. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. ඔව්. කමඨාන් සම්බන්ධවයි මම මට සක්මන් භාවනාවේදී සක්මන් දෙපය ආරමුණු කරලා ඇවිදිනකොටම සක්මන ආරම්භ කරනකොටම ස්පර්ශය නොදෙනී යනවා ස්වාමීන් සර් ඔබ වහන්සේ මට කිව්ව සක්මනේදී ඔබට පිට බලන්න කියලා මොකද සක්මන නිරායාසයෙන් සිද්ධ වෙනවා. එතකොට අරමුණක් නැතු වෙනවා. අරමුණ දෙන්නේ වහන්සේ කිව්ව වට පිට බලන්න කියලා. එහෙම බලත් මට ඒ දේවල් ගැන ස්වාමීන් වහන්සේ හිත යන්නේ නැහැ. හිතෙල්ලීම අරමුණක් නැති තියෙනවා. පරයන්කේදී වගේ ස්වාමීන් වහන්සේ පරයන්කේදී මට සිත එකඟ වෙනවා සිත ඒකාග්‍ර වෙනවා මේ හුස්ම රැල්ල දිහාම ඔබලම නමුත් මේ ඈතදී ඉඳලා මේ ප්‍රීත සිත කයම දැනියනවා හිතත් සිතුවිලි එනවා සිතුවිලි දිහා නොබලා සිතුවිලි ගණන් ගන්න නැතිනකොට ඒවත් නොදෙනී ගිහින්න සිත නිශ්ශබ්ද වෙනවා ඒ නිශ්ශබ්ද වෙනකොට ස්වාමීන් වහන්සේ මේකට ඉඳලා මේ මට ආයි හුස්ම රැල්ල දැනෙනවා ඒකම පසුතාවයක් ඒකෙන් ආයි හුස්මරලා නැදිනේ තියලා සිතයි තන් නිශ්ශබ්ද වෙනවා සිතයි බලයි මේක මම බොහොමසිට කිව්වම කොහොමසිටවා කෙලින්ම හුස්මරලා බලන්න නැතුව කෙලින්ම සිත බලන්න කියලා හරි ස්වාමීන් මම එහෙම කළා සිත බලනකොට කෙලින්ම සිත දිහා බලනකොට සිත ඒකාග්‍ර වෙනවා ඒකාග්‍ර වෙන සිත ස්වාමීන් වහන්සේ ටිකකින් එහෙම තිබිලා මේ මට ඉතින් ඉක්මනටම සිතුවිලිත් එනවා එක දිගට එනවා ඒ සිතුවිලි දිහා බලනකොට යනවා සිතු ඒකාග්‍ර වෙනාම තියෙනවා සෑහෙන වෙලාවක් ස්වාමීන් වහන්සේ ඊට පස්සේ මේ අද සාමාවනාවි මට දැනුණා සිතු සිත ඒකාග්‍ර වුණා සිතුවිලිත් මොකොත් නැතුව තිබුණා මෙහෙම තියෙද්දි කය නිකන් කය පස්සද්ධියක් වගේ එහෙම ඇති වුණා සිතත් සංසුන්වම තිබුණා ස්වාමීන් වහන්සේ මේ දෙකම දැනුණා මට අද සක්මන් අද කාර්යයක භාවනාවකින් ඔබ වහන්සේගෙන් කාර්ය උපදෙස්පත් හොඳයි කරන විදිහ හොඳයි දැන් පුළුවන් තරම් අර සැහැල්ලුවෙන් කරන්න වාඩි වෙලා ඉන්නකොටත් කය හොඳට මේ සැහැල්ලුවෙන් වාඩි කරලා තියන්න. ඒ කියන්නේ දැන් අපි ඔතෙන්ද දැන් චිත්තානුපසනාවක් හරහා යනකොට කය හොඳට නිරුපත්‍රිතව ආරක්ෂිතව තියෙන්න ඕනේ. දැන් මේ හිත දිහා බල බලා කය ගැන මේ බලන්න එක කරදරයි. ඒක ඒක හිතට බරක්. ඒ නිසා හොඳට කය තැම්පත් කරලා ඕනනම් පුටුවක වාඩි කරලා හොඳට පත්තට හේත් වෙලා හැබැයි නිදා ගන්න එපා. හොඳට සැහැල්ලු ඉරියව්වක් කයේ පවත්වන්න. ඊට පස්සේ නිකන් කය අතහැරේවි. දැන් අපි කෙලින්ම හිතත් එක්කම යන්නේ. එතකොට හිතට සිතුවිලිත් සැහැල්ලුවෙන් එන්න දෙන්න. ඒ කියන්නේ අපි බල කළා මොකක්වත් නවත්තනවා නෙමෙයි. සිතුවිලි කැමති නම් එන්න දෙනවා. ඒගොල්ලෝ එනවා යනවා එනවා යනවා ඊට පස්සේ ඒගොල්ලෝ ඔන්න නතර වෙනවා. ඒ නතර වෙච්ච ස්වභාවය තුළ සංසුන් වෙන්න. බොහොම සාවධානව ඒ කියන්නේ මේ සැහැල්ලුවෙන් ඉන්න විතරයි එතන තියෙන්නේ. එතකොට ඒ தත්ත්වය තව තව වර්ධනය වෙවි. එතෙන්දී ආයේ ආශ්වාසය මතුණා කියලා එතෙන්ට දාන්නත් එපා. කයේ වේදනාව කියලා එතෙන්ට දාන්නත් එපා. අර අර හිතවිලි අතර පරතරයේ තුල හොඳට හිත පවත්වන්න පුළුවන්ද කියලා බලන්න. ඒ පවත්වන කොටත් එතනත් කියන්නේ අර විතර සමබරතාවයකින් පවත්තන. එතන නිකන් අපි හිතමු කිටි කිටි අල්ලගෙන දැඩිව බලාගෙනත් නෙමෙයි පහසුවෙන් බලන් ඉන්නවා. නිකන් සූක්ෂම විදිහකට නැත්තම් කොහොමද කියන්නේ සැහැල්ලුවෙන් බලාගෙන ඉන්නවා. ඊතර ওই සමබරතාවය තමයි පොඩ්ඩක් උතන පවත්වන්න අවශ්‍ය වෙන්නේ. අපි සමබරතාවය හරියට යොදාගත්තේ නැත්තම් සමහර ලාට ඔන්න ඉතින් එක්කෝ නිින්ද යනවා. ඒ කියන්නේ අපි ප්‍රමාණවත් වීර්යයක් යොදලා නැහැ. එහෙම නැත්තම් එක්ක හිත විසිරෙනවා. එහෙම නැත්තම් ආයෙත් අපි කියමු වෙන අරමුණකට ගිහිලා හිත හේතු වෙනවා. ඉතින් මේ වගේ දේවල් වලින් තමයි හිත බේරගෙන හරියට නිකන් අර වාහනයක් පාරේ අරන් යනවා වගේ වැඩක් තමයි තියෙන්නේ. ඒතර පිටිපස්සෙන් එන වාහන වලට හැප්පෙන්නත් බෑ, දෙපැත්ත යන වාහන වලට හැප්පෙන්නත් බෑ, ඉස්සරහෙන් යන වාහන වලට හැප්පෙන්නත් බෑ. අපි පරිස්සමේ වාහනේ අරන් යන්න ඕනේ. අන්න ඒ වගේ වැඩක් තමයි දැන් කරන්න තියෙන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ මට වැඩි වෙලා එහෙම එහෙම ඉතියත් මට හිතනවා ඉක්මනටම ඇස්සරින්න. ඒ වගේ අවස්ථාවක ඇස්සරලා ඉස්සරහ තියෙන මට ඉක්ම බලාගෙන ඉන්න ඉස්සරහ තියෙන දෙයක් දිහා යම් කිසි වස්තුවක් දිහා බලා හිටිය ස්වාමීන් වහන්සේ මට ඒක කිසිම දැනීමක් නැහැ. ඔහේ හිත බලාගෙන හිටියන්ස කිසිම ඒකේ අරමුණක් සංඥා දෙයක් එක්ක ගනුනේ නැහැ. හොඳයි. ඒ ඒ ඒ දැන් හිතන්න S2 ඇරලා ඈත බලන් ඉන්න ඕන. ඈත හැබැයි එක තැනකට හිත ફોකස් කරන්නේ නැතිව. නිකන් අර අපි කියන්නේ බකන් නිලන් ඉන්නවා කියලා. නිකන් ඉබාගාතේ බලන් ඉන්නවා. හිත හිත නැහැ එක තැනකට හිර වෙලා එක තැනකට ફોකස් වෙලා නැහැ. ඒ වගේ බැල්මක් දාගෙන ඉන්න පුළුවන් නම් ඒත් ඉතින් අපි ඉන්නේ ඔය නිමිති නොගන්නා තත්ත්වෙම තමයි. දැන් ඔතන අපි මේ ටික ටික නිමිති නොගන්නා තත්යකට හිත ගැනීමක් තමයි සිද්ධ වෙන්නේ. අනිමිත්ත පැත්තකට තමයි දැන් අපි ඒ කිට්ටු වෙන්නේ. ඉතින් එතෙන්දී ඇස් අරගෙන හිටියා කියලත් ඒකයි අර රූප පෙනුනට මොකද ඒවා නිමිති ගැනීමක් හිත දැන් කරන්නේ නැහැ. අත් දෙක අරගෙන දැන් ඈත බලන් ඉන්නවා. හැබැයි හිත ඒකත් කැමැත්තෙන් කරනවා. සැහැල්ලුවක් එතනට තියෙනවා. හිත ඒවත් එක පැටලෙවිලක් නැහැ. හිතේ ඒ සංසුම් බව පටලැවිච්ච නැති ගතිය රැකිලා තියෙනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. හොඳයි හොඳයි. තෙරුවන් සරණයි. හොඳයි තෙරුවන් සරණයි. හොඳයි පින්වත් එහෙනම් අදත් අපි පැය දෙක කාලයක් ධර්ම දේශනාවක සහ ධර්ම සාකච්ඡාවක නිරත වෙලා තිනවා.